ගෞරවනීය මූලාසනත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයාගෙන් අවසරයි. මෙනින්නාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ පනාඋසෝ මග්ගෝ කතමෝ පටිපදා ඒතස්ස රාගස්ස පහනායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි චන්න ආජීවක සූත්‍රය කියලා සර්වඥ දේශනාවල් සඳහන් ත්‍රිපිටකයේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් වෙච්ච සූත්‍රේකුයි අපි මේ වැඩමුළුවට මේ භාවනා වැඩමුළුවට පොදු මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඒ සූත්‍රයේදී මේ ඡාන්න පරිබ්‍රාජක නැත්නම් ඡාන්න ආජීවක සහ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මේ දෙපාර්ශ්වය අතර සිද්ධ වෙන සාකච්ඡාවක් කතා සාරයේ වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් සාරවත්න ශාසනයේ නෛර්යානික සද්ධර්මයේ මොන ආදීනව දැකලා මොන අඩුපාඩු දැකලාද මේ රාග ප්‍රහාණය, දෝෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය කරන්න කියන එක බොහොම විස්තර ඉදිරිපත් කරනවා. අපි ඒකේ බරසාරකම මතක් කර ගැනීම සඳහා කෙටියෙන් සඳහන් කරගත්තොත් යම් කිසි හිතක මේ රාගය, ద్వේෂය, මෝහය මෝදු වෙලා තියෙනවනම්, එයින් කෙලසිලා තියෙනවනම් ඒ කෙලසිච්ච හිතෙන් තමන්ගේ ආබාධ පිනිස අනුන්ගේ ආබාධ පිනිස දෙපාර්ශ්වයේම ආබාධ පිනිස දැන හෝන දැන කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යම් ආකාරයකට මේ රාග ద్వේෂ මෝහල ඒ තියෙන ආදීනව හොඳට දැනගෙන ප්‍රහාණය පිණිස කටයුතු කෙරුවොත් පමණක් ඒ හිත ඒ සෝබා ඒ පුද්ගලයාගේ ආබාධ කිරීමේ පිණි පිණිස පැවතිච්ච ඒ නපුරු ගතිය දුරු වෙනවා. අනුන්ට දැන හෝ නොදැන කරපු ඒ ආබාධ ගතිය ව්‍යාබාධ ඇති කරන ගතිය ඉබේම ඒ නපුරු ගතිය දුරු වෙනවා. ඔබේ පාක්ෂයටම ආබාධ නැති විනය කටින් නැති සතුටු සමාදානයක් ඇති වෙනවා. ඒ වාගෙම සඳහන් කළ තියෙන යම් වෙලාවක මේ හිත රාග ద్వේෂ මෝහ තුنين සංකීර්ණ වුණොත් කෙලෙසුනොත් ඒ හිත ඒකාන්තයෙන්ම වෙන හිතක් වෙන సంతානයක් ඇති කෙනෙක්ගෙන් කරන සෑම කායික ක්‍රියාවක්ම වාචසික ක්‍රියාවක්ම මානසික ක්‍රියාවක්ම දුස්චරිත බවට පත් වෙන්න ඉඩ තියෙනවා දුස්චරිත වෙනවා ඒ නිසා යම් වෙලාවක වැනි අඩු ගානේ ශිෂ්ටගත වෙන්න අඩු ගානේ සංස්කෘතගත වෙන්න මහාත්ම ගති ඇති කරන අදහසින් හෝ යම් කිසි කෙනෙක්ගේ දුෂ්චරිත පිණිස මොහේවන රාග ద్వේෂ මෝහ ප්‍රහාණය පිණිස කටයුතු කරුවොත් ඒ පුද්ගලයාට තමන්ගේ අර්ථ සිද්ධිය කියන්නේ මොකද්ද කියලා වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම ස්වార్థය තමන් කෙරේ අනුකම්පාව මෛත්‍රිය ඉබේම සැලසෙනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයාගෙන් බාහිරයටත් ඒකාන්තයෙන්ම ඒ අර්ථ සිද්ධිය එහෙම නැත්නම් පරාර්ථය අපි එක සිංහට අරගෙන දෙනවා පරාර්ථය කියලා පරත්ත කියනමයි පාලියෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඒ පරාර්ථය සිද්ධ වෙනවා උභයාර්ථය සිද්ධ වෙනවා. මේ පුද්ගලයා කොතන හිටියත් එයාගේ ඒ තමන්ටත් අර්ථ සිද්ධිය අනුන්ටත් අර්ථ සිද්ධිය කියන මේ දෙක සැලසෙනවා. ඉතින් මේ අර්ථකතනෙන් පස්සේ චන්න පරිබ්‍රාජකතුමාගේ ඇතිවෙච්ච ප්‍රසාද හැඟීමක් මතින් ආහන ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඉතින් ස්වාමීන් වහන්සේ මේ විදිහට ආදීනව දැක්කා වූ ඒ රාග ප්‍රහාණය පිණිස මාර්ගයක් තියෙනවද ප්‍රතිපදාවක් තියෙනවද කියලා. ඉතින් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ මාර්ගය හතරවෙනි ආර්ය සත්‍ය වශයෙන් බෞද්ධයන් අතර ප්‍රසිද්ධ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය එහෙම නැත්නම් මේ අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා දක්වන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාගෙන හැර දක්වනවා. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක උඟ දිනෙක අතර ප්‍රසිද්ධයි. කටපාඩමින් පවා දාන්නවා. ඉතින් මේකෙදී අපි මේ ප්‍රසිද්ධ නැත්තම් මේ වාචෝද්ගත කරගෙන තියෙන දේ විස්තර වශයෙන් නැත්තම් භාවනාවට බැසගත් යෝගාප යෝගාචර පිරිසකගේ ප්‍රතිපදාවට සම්බන්ධ කරලා ගන්න ඕනේ නිසා අපි පසුගිය දවස් දෙක තුනේ උත්සාහ කළා. ඒක මේ සත්‍ය විසුද්ධි ක්‍රමයට එහෙම නැත්නම් මේ විදර්ශනා ඥාන පෙළ ගස්වල තියෙන ක්‍රමය අනුව කොහොමදයි කෙනෙක් මේ රාග ප්‍රහාණය පිණිස ඉදිරියට යනවද නැත්නම් මේ වැඩපිළිවෙලේ රාගය ප්‍රහාණය වෙනවද ද්වේෂය ප්‍රහාණය වෙනවද මෝහය ප්‍රහාණය වෙනවද කියන එක තමා වශයෙන්ම පරීක්ෂා කරගන්න. ඒ සඳහා මේ සත්ත්ව විසුද්ධි ක්‍රමේ එහෙම නැත්නම් රත විනීත ප්‍රතිපදාවේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි ආදී වශයෙන් මේ විසුද්ධි වේලියක් දක්වලා තිනවා. ඒවා මේ සාමාන්‍ය අපි බෞද්ධ ප්‍රතිපදාව කියලා එහෙම නැත්නම් හැදියාව කියලා මාර්ගය කියලා දක්වලා තිනවා. ඉතින් එතනදී යම් කිසි කෙනෙකුට රූපස්කන්ධය හෝ වේදනා හෝ සංඥා සංස්කාර විඥාන වශයෙන් අපි සඳහන් කරන මේ පංචස්කන්ධේ යම් කිසි එකක් ඉදිරිපත් කරගෙන ඒ ඒ ස්කන්ධයාගේ වෙන්කොට හඳුනා ගැනීම පරිච්ඡේද ඥානය දියුණු චුණු කිරීමෙන් ඒ පුද්ගලයා ඒ ස්කන්ධය පිළිබඳව භාවනාවට බැස ගන්න. රූපේ කියන්නේ මේකයි, වේදනා කියන්නේ මේකයි, සංඥාව කියන්නේ මේකයි, සංස්කාර කියන්නේ මේකයි, විඥාන කියන්නේ මේකයි කියලා හෝ එහෙම නැත්නම් අල්ලගත්ත රූපේ වෙනවනම් ඒකේ විවිධ රූප රූප සද්ද රූප වශයෙන් දක්වන ආයතන වශයෙන් බෙදෙන ආකාර එහෙම නැත්නම් පට ව්‍යාපෝ තේජෝ වශයෙන් බෙදෙන ආකාර වශයෙන් වෙන් කොට දැනගන්න දැනගන්න දැනගන්න රූපය පිළිබඳව විශාරද භාවයකට යනවා ඒ වගේම වේදනා ගත්තොත් වේදනා සම්බන්ධව ਸਰුවචනාසිගේ ශාසනය අනුව ඒ දවස්වලත් විවිධ බණ අහපු කට්ටිය අතර විවිධ මති මතාන්තර තිබුණු බව සාසනික ප්‍රවෘත්ති වලින් සඳහන් වෙනවා කෙනෙක් කියලා තියෙනවා දෙකයි තියෙන්නේ කියලා සුඛ වේදනා දුක්ඛ වේදනායි කියලා. තව කෙනෙක් කියලා තියෙනවා නැතුණක් තියෙනවා. සුඛ වේදනා දුක්ඛ වේදනා යතරමැද අදුක්ඛම සුඛ වේදනා නැත්නම් නොදුක් නොසුඛ වේදනා කියලා. ඒතර තව කෙනෙක් කියලා තියෙනවා පහක් තියෙනවායි කියලා. සුඛ වේදනා දුක්ඛ වේදනා දුක් දෝමනස්ස වේදනා සෝමනස්ස වේදනා සහ අදුක්ඛම සුඛ වේදනා කියලා ඉතින් මේ පහ නැත්නම් මේ එකකට දෙකකට බෙදෙන ක්‍රමය තුනකට බෙදෙන ක්‍රමය පහට බෙදෙන ක්‍රමය ආදි වශයෙන් මේ අත්ෝ වාද කරගන්න පෙළඹිච්ච අවස්ථාවල් ඒ ਸਰවචනන්සේ ජීවමාන කාලෙම සිටිලා තියෙනවා පිටිකට මූණ දීප ਸਰවචනන්සේ සඳහන් කළා තියෙනවා මහනි මේ ධර්ම දේශනා කරන්න එකිනෙකාට පංගු peeru බෙදලා රණ්ඩු කරන්න නෙවෙයි එක එකන අවබෝධ කරන හැටියටයි මට ඕනි නම් ඕක 10කට කල්ලා කියන්න පුළුවන් 15කට කරලා කියන්න පුළුවන්. ඕනේ ගානකට බෙදන්න පුළුවන්. කොණ්ඩේ තියෙනවා නම් දෑතට බැඳ හැකියි. ඉතින් ඒ නිසා ඔක රණ්ඩු කරන්න යන්න එපයි කියලා. ඒ නිසා මේ ධර්ම කාරණා ඉදිරිපත් වෙනකොට තම තමන්ට වැටහෙන තැනකින් අරගෙන ගැටේ ලියා ගන්නවා මිස මේ වගේ කෙලෝරක් කරන්න බෑ ඇත්තටම කියනවා. වේදනාවලත්. මේ වේදනානුවත් අපි පසුගිය දවස් දෙකේ විශේෂයෙන්ම රූප පිළිබඳව කතා කරා වේදනා පිළිබඳව කතා කරත් මේ වේදනා එක එකක් එනකොට මේ මේකයි වේදනාව කියලා දැනගන්නාම පමණින්ම වේදනාව පිළිබඳ විසරද භාවයකට යනවා. ඒ මොකද රූප වලටත් වැඩිය වේදනාවල එන්නකොටම සුඛ වේදනාවට කැමැත්ත සහ දුක් වේදනාවට අකමැත්ත කියන ඒ නංවනම් පට බැඳිලා අනුව අපි මේ දෙකෙන් එකකට කැමති වෙනවා අනික එනකොට ඒක හැදෑරීම සඳහා අමුද්‍රව්‍යයක් කරගන්න වෙනුවට ඒක දුරු කිරීමට උත්සාහ කරනවා ඉතින් එතෙන් වෙන්නේ මොකද්ද මේ වේදනාව පිළිබඳ අපි ඒ ಪರಿචය, ඒ විශාරද භාවය දැනුම නැති වෙනවා. ඒ නිසා මාර්ගයට යනකොට මේ රාගය දුරු කිරීමේ මාර්ගයට, ద్వේෂය දුරු කිරීමේ මාර්ගයට, මෝහය දුරු කිරීමේ මාර්ගයට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා. සුඛ වේදනාව වගේම දුක් වේදනාව භාවනා අරමුණක් කරගන්න. මත වෙනකොට ඒක සතියට සති මාත්‍රයට ලක්කරනද ආන්නේ විදිහට යම් කිසි කෙනෙක් ඒ දුක් වේදනා එන තාක් මෙනෙහි කිරීම මතින් නැත්නම් සතියට ලක් කිරීම මතින් ඒ පිළිබඳව අප්‍රමාදය දියුණු කිරීම මතින් තේරුම් ගන්නව නොබෝ වේලාවකින් Taman ගත කරන කාලයේ සුඛ වේදනා දුක් වේදනා දෙක දැනගෙන මෙනෙහි කළොත් ගාක් වෙලාවක් තියෙනවා සුඛටත් දුකටත් අහුවෙන්නේ නැති. ඒක අහුවෙන්නේ ඒ සුඛයට දුකයට කියන ලේබල් එකට අහුවෙන්නේ නැති කොටසක් තියෙනවායි කියලා සුඛේ එනකොට සුඛේ වශයෙන් මෙනෙහි කිරීමෙන් වෙන්කොට දැන ගැනීම. දුක එනකොට දුක වශයෙන් මෙනෙහි කළ දැනගත්තොත් වැඩි ප්‍රදේශයක භාවනාගත වෙන්නේ වින්දනයකින් තොරව බව. නැත්නම් සැපට දුකට කියන මේ ගොනු කරගන්න මේ දෙකට ගොනු කරගන්න බැරි ප්‍රදේශයක බවත් එවැනි සැපට දුකට අහුවෙන්නේ නැති ප්‍රදේශය බුදුම එළවෙන සුළු විදියට සැපර දුකට අහුවෙන ප්‍රදේශ වැඩි විශාල බවක් තේරෙනවා. එනිසා කවදාකවත් මේ සැප දුක වෙන්කොල්ල හඳුනා ගන්න නැති දණ්ඩ දන්නේ නැති කෙනාට නැත්නම් ඒ මාර්ගයට පිළිපන්නේ නැති කෙනාට මේ අදුක්කම සුඛය කියන එක මෝහා වෙලා තියෙනවා. මොකද සැපයට ඇති බරපතල කැමැත්තත් දුකට ඇති බරපතල අකමැත්තත් නිසා හිත මෝහණී වෙලා තියෙනවා. ඒ හිතට සැපට දුකට අහුවෙන්නේ නැති කොටස මුවා වෙලා ඒ නිසා සැප දුක වෙන් කළ අඳුනගත්ත ගමන් ඒ දෙක අතර මැද තියෙන අදුක්කම සුඛය කියන එකට යෝගාවචරය ඉබේම ඇදගෙන වැටෙනවා. ඒකමත් ලොකු ජයග්‍රහණයක්. පොඩි නෙවෙයි ඒක විශාල ජයග්‍රහණයක්. ඒ වගේම තමයි සංඥාවල් දිහා බලනකොටත් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා වශයෙන් নাනා ප්‍රකාර සංඥාවල් වගේක් තියෙනවා. මේ හැම සංඥාවක්ම ඉන්ද්‍රිය බද්ධවයි සිද්ධ වෙන්නේ. ඉතින් යම් වෙලාවක රූපය ගෙවම් කරගෙන අත රූප පිළිබඳ හොඳට දැනගෙන රූපයේ මුල දැකලා විතරක් නෙවෙයි අගත් දැක ගන්න මට්ටමට ඒ වගේම සැප වේදනාවේ මුලැමැදාග දුක් වේදනාවේ මුලැමැදාග අදුක්කම සුඛ වේදනාවේ මුලැමැදාග යනකොට මේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන සංඥාට අහු වෙන්නේ නැති මොකද්ද තැනකට ගිහිලා නතර වෙන බව තේරෙනවා. ඒ කොච්චරද කියනවනම් කියන්න තේරෙන්නේ නැහැ. සාමාන්‍ය වචනට අහු වෙන්නේ නැහැ, සාමාන්‍ය ව්‍යාකරණට අහු වෙන්නේ නැහැ. ඒ නිසා මේ සංඥාව හඳුනා ගැනීම පව ඇබැක්කයක් අතරමං වීමක් කරදරයක් නන්නත්තර වීමක් විදිහට තමයි නිත්‍ය සංඥාවේ ගත කරන කෙනාට පැටෙන්නේ. නමුත් මාර්ගේ යන්න නම් මේ විදිහට නම් කළ හැකි සංඥාවන්ගෙන් පරිබාහිර වූ නින්දටත් නොවැටිච්ච ක්ලාන්ත වෙන්නේ නැති අවදි සංඥාවක් මේ භාවනා කරගෙන යනකොට තැනකදී හම්බ වෙන බව දැන ගැනීම භාවනා ඉදිරි ගමනක හොඳ මේ හැතපොන් කනවා. ඒක බොහෝම අමාරු තැනක් අල්ලන්න මොකද හේතුව අපි ඒ තරම් මේ සංසාරේ මේ සංඥාවල් අනුවම ඒ නම් පට බැඳිල්ල නම් වණන් දැමිල්ල අනිවාර්යයෙන්ම කරගෙන ආපු දෙයක්. එනිසා එහෙම නමකට අහුවෙන්නේ නැති සංඥාවට අහුවෙන්නේ නැති යමක් තියෙනවයි කියලා පිළිගන්න එක පවා සංඥාට වස විලි ලැජ්ජාව. නිසා කැමති නැහැ. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට එතෙන්ට එනකොට කලබල නොවි එහෙම දේවලුත් තියෙන්න පුළුවන් කියලා ඒකට සාතර වෙනවා නම් ඒ වගේ තැනකදී රාගේ නැති බව, ద్వේෂේ නැති බව, මෝහේ නැති බව බොහෝ වෙලා ඇසුරු කිරීමෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම සංස්කාර සම්බන්ධයෙන් හිතලා කරන දේවල්, ඉබේ සිදුවෙන දේවල් ආදි වශයෙන් මේ <clears throat> අසංකාරික සසංකාරික ભેදී දිගේ යනකොට ජීවිතේ අපි හිතලා කරන දේවල් ප්‍රමාණය අඩු බවත් ඉබේ සිද්ධ වෙන දේවල් වැඩි බවත් ඒ නිසා මේ හිතලා කරන දේවල් ඉබේ කරන දේවල් දෙක වෙන් කර ගන්නත් බැරිකම නිසා අර හිතලා කරන දේවල් වලට වගේම ඉබේ කරන දේවල් වලින් එන පසු ප්‍රතිඵල වලට අපි චිත්ත පීඩා ගන්න බවත් හිත කරදර ගන්න බවත් මේ නිසා අපේ හිත නිතරම පෙළෙමින් පවතින බවත් දවසක මේ අචේතනිකව අසංස්කාරිකව සිදුවෙන දේටම තන දීලා ඒකේ තියෙන බහුලත්වය බොහොම සාධාරණ එකක් බවත් ඒක ඒක විසින්ම සමතුලිත වෙලා තියෙන එකක් බවත් ඒකට ඉඩ දීමෙන් මම ආයෙනේ නැති කර ගන්න පුළුවන් බවත් ඒකට ඉඩ දෙනකොට එකිනෙක අතර තියෙන මේ උසස් පහස් ભેද වෙනුවට ස්වභාව සිද්ධිය තතතාවය ඇති හැටිය නැත්නම් න්‍යාය ධර්ම ටික ක්‍රියාත්මක වෙන බවත් ඒකට ආතුදෙන් තණ්හා කරන දෙයක් නැති බවත් ඉතාමත්ම අකමැත්තෙන් තමයි මේ තණ්හා මාන දිට්ඨි සහිත පුද්ගලයෙක් එතෙන්ට එකග වෙයි. නමුත් ඒකට යන්න පුළුවන් බව එතෙන්ට මාර්ගයක් තියෙන බව එතෙන්ට ප්‍රතිපදාවක් තියෙන බව මේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයෙන් ඒ වගේම අපි ඉදිරිපත් කරගත්ත මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ බොහොම ලස්සනට පෙන්ලා දෙනවා ඒ සකස් කිරීම වලින් තොරව, අරැඳීම් වලින් තොරව, ආලවට්ටම් වලින් තොරව මේ සිද්ධියට යන්න දුන්නොත් එක්ක රූප සිද්ධියට, එහෙම නැත්නම් වේදනා සිද්ධියට, එහෙම නැත්නම් මේ සංඥා ගන්න සිද්ධිය හෝ වේවා යන්න දුන්නොත් අන්තිමට ගිහිල්ල වෙලා ඒ එයාගෙම ස්වභාවයට ධර්මතාවයට ගතියට එහෙම නැත්නම් න්‍යායට මේ වැඩේ වෙනකොට ඒක බුදු හිත තමයි. ඒක තමයි සබහා ධර්මයට කරන්න පුළුවන් අඩුම ඝර්ෂණය, අඩුම ගැටුම. මේක කිසිම වියදමක් නැහැ. මෙතෙන් මේක බාර ගන්නකොටම ඔය මම මේ කියා ගන්න එක තාරතිරම් මැනිල්ල තණ්හාව දුරු කරන්න පුළුවන්. 100ක් නෙමෙයි. මේක කළ හැක්කක් බව තේරෙනවා. ආනෝ විදිහට මේ රූපයන්ගේ ගෙවන් කිරීම හරහා රූප අතරමැද තියෙන අභ්‍යවකාශය දැක ගන්න එක අවකාශය දැනගන්න එක සැප දුක් දෙක ගෙවන් කිරීම හර අතරමැද තියෙන අදුක්කම සුඛය වටව කටා ගන්න එක දන්න මේ රූප සංඥා සද්ද සංඥා ආදී නම් කළ හැකි සංඥාවල් සියල්ලම හොඳට දැනගෙන ඒව අතරින් බලනකොට විශාල නම් කළ නොහැකි සංඥාවක් මැද තියෙන බව මේ තටමන අරාඳින එහෙම නැත්නම් දඟලන ආලවට්ටම් කරන මේ ප්‍රයත්න ප්‍රයෝග తాවකාලිකව එහෙම නැත්නම් කියනවනම් භාවනා මාර්ගයක් විදිහට සලකලා ප්‍රතිපදාවක් විදිහට පොඩ්ඩක් නොකර සිටීමේ එහෙම නැත්නම් ඒ ප්‍රයත්න කිරීමේ ඇබ්බැහිය ඇබ්බැහියක් බව දැනගෙන ඉබේ යන දෙයට යන්න ඉඩ දුන්නොත් විඥානේ නිකම්ම පච වෙනවා. විඥානේට නඩු නැතුව යනවා. උසාවියක් එනවා නඩු නැහැ. එතකොට අග්‍රවිනිශ්චකාරයට වැඩක් නැතුව යනවා. ඉස්පිරිතාලයක් වෙනවා ලෙඩ්ඩු නැති එක. ඒතර දොස්තරලා ගෙදර යන්න වෙනවා. විඥානේ කොච්චර දක්ෂද කියනවනම් හිතා ගන්න පුළුවන් වේද අපිට ලෙඩ්ඩු නැති ඉස්පිරිතාලයක් ඇති කරන සෞඛ්‍ය ක්‍රමයක් ලෝකේ ඇති වෙයි කියලා. එහෙම නැත්නම් නීති ක්‍රමයක් ඇති වෙයි ලෝකේ නඩු ඉවර වෙලා මිනිසුන්ට සමාදාන ජීවත් වෙන ක්‍රමයක් තියෙන්නේ කියලා. කවදාකවත් නැහැ. කවදාකවත් එන්නේ ඒ වගේ තමයි විඥානයේ තියෙන තාක්කල් මේක ඇතුළ ගැටුමක් ඇති කරලා දෙක එකට ගැටමින් සැප දුක් වේදනා දෙක අතර ගැටුම මේ ඔක්කොම ගැටෙන්න තියෙන්න තියෙන තියෙන විඤ්ඤාණ ටැක්ස් එක හම්බ වෙනවා. කරන්නෙම මේ දේවල් අරගෙන සැකක උපදවලා ගැටුම් ඇති කරලා নানা ආකාර විදිහට මේකේ මොකද්දෝ ඝර්ෂණයක් ඇති කරලා විඥානේ නැත්තුව බැරි කෙනෙක් විදිහට විඥානේ තමයි මේ දෙපැත්තේ කාරණා සලකා බලලයි දෙන්නේ තීන්දුව නිදහස් කියලා අර කවියත් ඉතින් වගේ ඔක්කොම විනිශ්චය කරන විනිශ්චයකාරය වශයෙන් පෙනී හිටින්නේ විඥානය තමයි. ඉතින් අපේ අතර ගැටුම තියෙන තාක්කල් අපේ අතර සැකේ තියෙන තාක්කල් අපේ අතර සද්ධාව අඩු තාක්කල් අපේ අතර අදිමොක්ක චෛසික අඩු තාක්කල් විඥානයේ විභූෂණව තෙදවත්ව බබලෙනවා. ওই වෙන දෙයට යන්න ඇරලා එහෙම නැත්නම් එන දෙයට මුහුණ දෙන්නලා ඇස් වෙලා පැමිණි දුක් පැණි රහයි කියලා ඉන්නකොට විඥානයේ විභූෂණ වලට මොකක් කරන්න දෙයක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. අනේ එතෙන් දෙනකොට විඥානේ ඉස්සල්ලාම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ගති අතහැරලා මැදට එනවා. එතකොට ප්‍රතිෂ්ඨාව ලබන්න තියෙන විඥාණයට පිටින් එන අරමුණ නෙවෙයි. ඇතුලෙන් ඇති කරන ওই වේදනා නිසා සංඥා නිසා සංස්කාර නිසා ඇති කරන පටලැවිලි ටික විතරයි. ඒවත් එක එක එක එක එක එක ලියලා දැම්මොත් විඥාණයට පදනම විරහිත වෙනවා. විඥාණයට අඩිය ගහගෙන ඉන්න තියෙන ප්‍රතිෂ්ඨාව නැතිලා යනවා. එතකොට ඒ විඥානේ අපතිත්‍ිත භාවයට යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ ප්‍රශ්න සියරම ඇති කරේ මේ විඥානේ විසින්මයි මේ යාගේ දක්ෂකම පේන්නේ. එයාට අවශ්‍ය ඒ ආදායම් බදු ගන්න নানা ආකාර ප්‍රශ්න ඇති කරනවා. එimhe විඥානයේ අට නිසිතන දීලා නැත්නම් විඥානයේ Tamange මේ අවුල්පාස ඇති කරන තැන නැතුව එයා හෙලි වෙච්ච දවසේ හරියට විඥාන එළිවීම දකින්නේ හරියට විශාල හොර ජාවරම් කණ්ඩායමක ප්‍රධාන මූලිකයා අහු වෙනවා වගේ. ඒ කණ්ඩායම සම්පූර්ණ මෙහෙवला තියෙන්නේ සංස්කාර හරහා, සංඥා හරහා, වේදනා හරහා, රූප හරහා. ඒ ඔක්කොම නිකන් කුලියට ගත්ත කුලි හේවාය වාගේ හොඳට ගෙවලා තියෙනවා. ඒ හරහා කරන්නේ අන්තිමට කවදාකවත් විඥානේ වැරද්දක් පේන්නවත් නැහැ. යා බොහොම හොඳ කවදාකවත් හොරගමක් කරලත් නැහැ. යා හොරකමට ඔපිනියන් දීලා විතරයි තියෙන්නේ. බොහොම බැලු බැලමට පේන හොඳ මහාත්ම ගති සහිත පුරවැසියෙක් වගේ තමයි පේන්නේ. නමුත් අන්තිමට බලාගෙන යනකොට සීරම මායාවල් කරලා තියෙනවා. ඒක නතර කරන්න බෑ. ඒක බිම ගන්න බෑ. ඒක ඇති හැටිය දැනගන්න බෑ. රූපහරා, වේදනහරා, සංඥාහරා, සංස්කාරහරා නුගියෝ. ආන මේ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලෙම පොදු ලක්ෂණ තමයි ඒ වගේ උපතක් පැනෙනවා චිත්තක්ෂණ වශයෙන් ඊට පස්සේ යාගේ විපරිණාමයක් සිද්ධ වෙන ඊට පස්සේ ඒක චිත්තක්ෂණ වශයෙන් ගෙවි යාමක් සිදු වෙනවා. ඉතින් යෝගාවචර මේ ආස්වාද ප්‍රසවාස කියන හෝ පිම්බීම හැකිලිම කියන හෝ නැත්නම් මේ සක්මන කියන මේ රූපය දිහා බලලා ඒ රූපයේ ප්‍රකටව ප්‍රසිද්ධව ඇති මේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන විදිහට එහෙම නැත්නම් අපේ සාමාන්‍ය ගොඩේ ක්‍රමයට රූපයේ මුල මැදාග දැකීමෙන් මේ රූපයේ මුලැමැදාග හා සමාන නැත්නම් මේ සංස්කාර ලක්ෂණය තමයි මුලැමැදාග කියන්නේ. ඒ ක්‍රමේටමයි වේදනත් පහළ වෙන්නේ. සුඛ වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් ඒකට වෙන්ම හටගන්මක් තියෙනවා. ඒකට ඊට පස්සේ වින්දනයක් විඳවනවා අපිව. විඳවනවා ඒක ලියල නැති වෙලා යනවා. සැප විඳවනවා දුක් විඳවනවා. ඒ අර රූපේ දිහා බලන ක්‍රමේටම ඇති ඒ වේදනා දිහාත් බලන්න පටන් අරගත්තොත් ඊට වඩා හුඟක් සූක්ෂමයි මේ සංඥාවල හට ගැනීම සංඥාවල විපරිණාම ස්වરૂපේ සහ සංඥාවල ගෙවන් වීම. ඉන්දින්දින්දින් සූක්ෂමයි අපි කෙනෙක් දකපු ගමන් first impression එහෙම නැත්නම් දකින්නකොටම ඇති වෙන මූලික ආකල්පය නැවත නැවතත් ඒත් පුළ දකින්න දකින්න දකින්න දකින්න පුදුමාකාර වෙනසකට ලක් වෙනවා. මේක කොච්චර ගතානුගතිකද කියනවනම් එකම දේ නැවත දැකීම අපිටම ඉසරදයක්. ඒ මොකද ඒ දැකපු පුද්ගලයාගේ මේ ආකාරය එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙලා යනවා. හුඟක් වෙලාට එන්නේ දියාරු වෙලා යන එක. විරංජනේ වෙලා යන එක. හුඟක් වෙලාට එන්නේ නීරස වෙලා යන එක. ඒක නිසා හැමදේම අලුත් කර කර මාරු කර කර මේ සංඥාවල් මාරු කර කර මාරු කර කර පවත්තන එක තමයි අපි මේ ජීවිතේ නාමතාවයේ සඳහා එහෙම නැත්නම් ජීවිතේ තියෙන සීලිලාරය ආලවට්ටම වැඩි කිරීම සඳහා කරනදී. ඒක ඒකට කියනවා රාගය කියලා. ඒක නොලැබෙනකොට ඇති වෙන චෛසිකට කියනවා ද්වේෂය කියලා. මේ අරමුණු මාරු කිරීමේ සූදුවක් අපි ඉන්න බව නොදැනකමට කියනවා මෝහය කියලා. එදි මේ රාග ద్వේෂ මොහ කපන්න බුදුහන් කරන එකම අරමුණක් තියා සාදරයෙන් බලන්න කියලා. මොකද සාදරයෙන් නැතුව බැලුවොත් බලන්න බෑ. ඒක නිසා මට විස්මාව අදහගෙන බුදුන් අදහගෙන ධර්මයේ අදහගෙන සංඝයා වහන්සේලා අදහන සීලය අදහගෙන මේ එකම වස්තුව නැවත නැවත බොහොම මේ ශ්‍රද්ධාවෙන් බලන්න ලොකු වීර්යකින් බලන්න එළඹ සිට අරමුණ මොන ආකාරයෙන් වෙස්මුණු පෑවත් බහුරු කෝලම් පෑවත් එනේන එකට සාතර වෙන්න බලාගෙන ඉන්න බලාගෙන ඉන්නකොට ඒ සංඥාවේ විරංජනය ගෙවි යෑම රාගයේ ගෙවි යෑමට සරල සමාන්තරයි. සංඥාවේ ගෙවි යෑම ද්වේෂයේ ගෙවි යෑමට සරල සමාන්තරයි. සංඥාවේ වෙනස් වීම ඒ විපරිණාමය අනුව එකේ මේ විරංජනේ වෙන ගතිය එහෙම නැත්නම් ඒක ඒකේ රාග රත්ත ගතිය නැතුව එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒක සුදුමැලි වෙන ගතිය ඒ වගේම තමයි මෝහය ප්‍රහාණය කිරීම. එනිසා යෝගාවචරයට මේ රාග ප්‍රහාණ, දෝෂ ප්‍රහාණ, මෝහ ප්‍රහාණ සිද්ධ වෙනකොට මේ ලෝකයේ පිළිබඳව තිබිච්චයේ සිලිලාරය, රසාස්වාදය වෙනුවට මේකේ දිගට පවතින ඒකාකාරී ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් එදාට තමයි ඔය ගෙවල් වල ටිකක් අඩදබර එන්නේ. පෞල් ජීවිතවල හරි ප්‍රශ්න. මොකද වෙනදා මේ ආදරෙන් ශිප වැරදගත්ත දේවල් ඒ ගාලල්ලා ඔය ඉන්න වෙනවා. ඉතින් ඒ බාහනා කරන්නේ නැති එකනනේ තන එක්ක මේ මනසට මොකක් හරි වලිගේ පෑගිලා මොකක් හරි මොකද මේ වෙලා තියෙන්නේ කියලා මොනම කෙනෙකුටවත් හිතන්න බෑ මුළු ලෝකෙම තියෙන්නේ හැමදාම මේ අලුත් කර කර අලුත් කර කර දෙන එක මම මේකට සාමාන්‍යයෙන් කියන්නේ මේ කොත්තු රොටිය වගේ එකක් කියලා. කොත්‍රොඩි කියලා කියන්නේ එදාට ඉවරෙච්ච ගුණ කන්දල් අරගෙන පහුවෙන්දා ටෙම්පරාදු කරලා දෙනවා. ඊට පස්සේ එදා ඉතුරු වෙච්ච ඔක්කොම එකතු කරලා එදාට කොත්‍රොටියක් හදලා දෙනවා හැමදාම කවදාකවත් විසි කරන්නේ. ඉතුරු වෙච්ච කෑටි ඔක්කොම එකතු කරලා කොත්‍රොටිය හදනවා. ඉස්සර වුණා මේ කට්ලට්ස් පැටිස් අනම්මන කී කැදුනේ දැන් දෙන්නේ කොත්‍රොටි වශයෙන්. ඕක තමයි සංඥාව හැමදාම කරන්නේ කිසි දෙයක් අහක දාන්න ඒකම අරගෙන ටෙම්පරාදු කරලා ආයෙ දෙනවා. දෙනකොට දෙනකොට රහයි. මම කෑවට පස්සේ බඩට දෙනවා. ඒක ඉතින් කොත්තර වලට සාමාන්‍ය ස්වභාවය තමයි. ඉතින් ඒ නිසා මේක දිහා දැකලා මේ සංඥා විපල්ලාස මේ සංඥාවේ ඇති වෙන මේ හරියට වාහනයක පිට ගාලා තියෙන සායම වගේ ඒ ඒකට මනුෂ්‍ය රැවටෙන ප්‍රදේශය බලනකොට මේකත් උගත්කමක්ද කියලා හිතනවා. මේකත් තලතුණකමක්ද කියලා හිතනවා. මේකත් මේරිච්චකමක්ද කියලා හිතනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මිනිස්සු දේවල් දිහා බලලා ප්‍රමාණකරණයක් කරනවා රූප ප්‍රමාණ වශයෙන්, ලෝක ප්‍රමාණ වශයෙන්, ගෝස ප්‍රමාණ වශයෙන්, සහ ධම්ම ප්‍රමාණ වශයෙන්. ලෝකේන තුනෙන් දෙකක් මිනිස්සු තමන්ගේ සුබ දේවල් මනින්නේ රූප ප්‍රමාණි. පැහැපත් පෙනුමටමයි. ඒ නිසා ඒ රූපේ තනවා වඩා ගැනීම සඳහා ලෝකේ ඕන තරම් මිනිස්සුන්ට අදහස් දක්වන්න පුළුවන් මොකද රූපේ පෙනුම තියෙනවා නම් රූප ප්‍රමාණය තියෙනවා නම් ඕන තැනකට ගියාම ඒ කෙනාට කාගෑට ප්‍රසාදේ දිනා ගන්න පුළුවන්. ඉතින් සා රූප ලාවන්‍ය මධ්‍යස්ථාන සා රූප ලාවන්‍ය දේවල් හැමදාම ලෝකෙ තිබිච්ච කවදාවත් බිස්නස් නැති වෙන්නේ නැති බිස්නස් තමයි. හැමදාම තියෙනවා මොකද හැම කෙනෙක්ම මේ රූප ප්‍රමාණයට. සමහරු මේ රූප ප්‍රමාණයට යන්නේ ගොඩක් වෙලාට කාම ආශාවෙන්මයි කාමය ඉදිරිපත් කරන යන කට්ටිය සමහරු අනිත් පැත්තට යනවා ලූක ප්‍රමාණ කියලා රූක්ෂ ප්‍රතිපත්තිය ඇති කට්ටිය තමයි නියම තපස්සරු කියලා. එයත් තමයි නියම යතිවරු ඒ නිසා යැත්තු ඉතාම රූක්ෂ ප්‍රතිපatti සහිත ඇත්ත දැකපු අහකට පස්සේ පුදුමාකාර ඇදහිල්ලක් අදහනවා. අටුවාචාරින් වහන්සේලා කියනවා ඒ ඒ ප්‍රමාණ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතන මේ ප්‍රමාණ සූත්‍රය කියන එක ඒකේ කියලා තියෙන ලෝකේ රූප ප්‍රමාණ ගෝස ලෝක ප්‍රමාණ ගෝස ප්‍රමාණ සහ ධම ප්‍රමාණ කියන එක එච්චරයි ඒක විස්තර කරන්නේ නැහැ එච්චර විස්තරම අටුවාචාරින් වහන්සේලා කියනවා ලෝකේ තුනෙන් දෙකක් ජනතාව රූප රූප ප්‍රමාණට අහු වෙනවා කියන හැම වෙලාවෙදීම පෙනුම පහෙන් හතරක් ලෝක ප්‍රමාණට අහු වෙනවා රුක්‍ය ප්‍රතිපatti සහිතව තිබ්බොත් එයා අනිවාර්යයෙන්ම ඇත්තයි කියලා කොච්චරද කියන අපේ ਸਰුවචන වංශي ওই අවසාන භවයේ පස්චිම භවිකෙක් වශයෙන් හිටත අවුරුදු 6ක් ශරීරයට දුක් දුන්නා අවුරුදු 29ක් කුමාර සැප දුන්නා ඊට පස්සේ අවුරුදු 6ක් දුක් දුන්නා මේ ලූක ප්‍රමාණය හරහා නිවන් දකින්න ඒ කාලේ පස්සක මහණුන් ඉහ මුදුනේ ධානය සැලකුවා මේ මිනිස්සයා රජගෙදරින් ඇවිල්ලා මේ විඳින විඳවිල්ල ඒකාන්තේ නියමම ක්‍රමේ. මේක තමයි මාර්ගය. මේක තමයි ප්‍රතිපදා කියලා. නමුත් උන්වහන්සේ කවදා හෝ මේ ලෝක රුක්ෂ ප්‍රතිපදාව හරහා මධ්‍යම ප්‍රතිපදාවකට හෝ මාර්ගයකට හෝ ප්‍රතිපදාවට යන්නේ නැති බව තේරුම් ගන්න මැදමාවතට ගිය දවසේ අර පස්වක මානසියල්ලම සරුවචනසේ අතහැරලා ගව් ගණන් ඈතට ගියා. මේ අපට වරද්දාගත්තයි. අප සරෝජනස එන දවසේ උනත් කිව්වා ඔය ඉන්නේ අපේ මේ අත්තුදව ඉල්ලගන්න රජපෞල කෙනෙක් රට සේවකව නැතුව බෑ. ඔය අපි හොයාගෙන ඉන්නේ එක්කෙනෙක්වත් යන්න එපා ඉස්සරහට කිසි කෙනෙක් වන්දනා කරන්න යන්න එපා. කැමැති නම් කකුල් දෙක හොදනයිල වාඩි වෙච්ච අවයි ඕනේ නෑ පෙර ගමන් යන්න කියලා මේ රූක්ෂ ප්‍රතිපත්තියට තිබුණු සැලකිලි. ඊට පස්සේ තව එකක් තියෙනවා ගොහස ප්‍රමාණ කියලා මේ රට්ටු ගෑ ගහනවා නම් හොඳයි කියලා ඒ අනුව අපි කියන්නේ රැල්ලට ගිහිල්ලා රැල්ලට වැටෙනවා කියන කතාවක් තියෙනවා. පසුගිය අවුරුදු 30 මම ඕක දිහා බලන එක එකන එක එක જાති මේ ආර්යයන් නිවන් දැකලා මෙයා සෝවාන් වෙලා මෙයා රහත් වෙලා මේ ක්‍රමයේ කෙලින්ම මේක ලබන්න පුළුවන් කියලා පුදුමාකාර ගොහසාව. ඉතින් අර තල්ගෙඩිය බෙලිය අතුර වැඩිච්ච හාව වගේ ඒ නැත්නම් ඒ කැලේ හිට වල් සත්තු වගේ අර සේරම අර ගෝස ප්‍රමාණයට ඇදෙන හැටි හොඳටම දන්නේ ජනමාධ්‍ය තමයි. ඒගොල්ලන්ගේ වැඩේම කවුරු හරි පුම්බලා දෙයක් කරනවා. දැක්කට පස්සේ ඒක ගෑනු පරිමකමක් උගත් නුගත්කමක් මොකක්වත් නැහැ තුගේට ඇදිලා. ඊට පස්සේ හතරවෙනි වශයෙන් පෙන්වන ධර්ම ප්‍රමාණයේ ලක්ෂයකට එක්කනේ ධර්මයේ ප්‍රමාණ කරන්නේ නැහැ කියලා තියෙනවා. ඔක්කොමලා යන්නේ රූපෙ දිගේ රුක්ෂ ප්‍රතිපatti දිගේ එහෙම නැත්නම් මේ ගෝසාව දිගේ ධර්ම ප්‍රමාණේ නම් එකම අරමුණක් අරගෙන ඒ අරමුණ දිහා නැවත නැවතත් සාදරයෙන් ගෞරවයෙන් සකච්ඡකාරීව බලාන ඉන්නකොට මේ රූපය කියන එක කොච්චර ඉක්මනට වෙනස් වෙන සුළු දෙයක්ද රුක්ෂ ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම දුක් දෙන දෙයක් මැදමාවතේ ඉන්න ඕනේ. ගෝස ප්‍රමාණයෙන් බලන කවම කවදාකවත් ජනමතය මේ ධර්මයේ විතරක් අගේ ධර්මයේ අගේ කරන්නේ ජනමතේ නෙවෙයි ජනමාධ්‍යවත් නැහැ ධර්මයේ අගේ කරන්නේ මේ ධර්මයේ වගේ තියෙන විකාරයක් තමයි ජනමාධ්‍යට අහුවෙන්නේ ඒකම තමයි පුම්බගෙන යන්නේ එනිසා ධර්ම ප්‍රමාණයට අහුවෙන ලක්ෂකට එකන ඒ තරම්ම මේ සංඥාව අපිව නිකන් අර නාස්ලනුව දාගත්ත මීහරකෙක් අරගෙන යනවා වගේ කීකරු කරගෙන අරගෙන යනවා. ඒක දිහා බලාන ඉන්නකොට පුදුම හිතෙනවා. මේ sannivedana ක්‍රම නිසා මේ සංඥාවල් නිසා මිනිස්සු පටලවාගෙන දින හැටි. ඒ නිසා හරිම අමාරු කෙනෙකුට එකම වස්තුවක් දිහා බොහෝ වෙලා බලන්නදලා ඒ වස්තුව මේ තිබුණ රූපය මේ තියෙන මුණත මේ තියෙන වේසෙ තව ටිකක් වෙනස් වෙනවා දකින්නකොට ඒක එnde end end end පෙරලියකට පත් වෙනවා දකින්නකොට මනුස්සන්ට වක්කාර ගති පහල වෙනවා. බය ඇති වෙනවා. ක්ලාන්ත ගති පහල වෙනවා. දරාගෙන ඉන්න බැරි වෙනවා. මොකද ඒ තරම් නිත්‍ය සංඥාවක් ගත කරන්නේ අපි මේ මේ දැකලා දේ ආයත් දෙක පිහලා බලනකොට වෙන එකක් වෙනවා. ඒ බව පිළිගන්නකොට ක්ලාන්ත වෙනවා. වක්කාර ගති පහල කරනවා. අපේ පද්ධතියට දරාගෙන බැරි වෙනවා. ඒ නිසා මේක හිමීට වෙන්න දෙන්න කියනවා. එක සැරේ වුණොත් එහෙම කයට දරන්නත් බෑ මේක හිතට දරන්න බෑ. ඒ නිසා ටික ටික ටික ටික කරගෙන කරගෙන යනකොට මේ සංඥා පිළිබඳව නිත්‍ය සංඥාක ගොඩ ගහගෙන යන මේ සංසාර ජීවිතයේ මේ සියල්ලම නිත්‍ය සංඥා කියලා අල්ලාගත්ත හැම දෙයක්ම අනිත්‍ය බව දැනගෙන ඒකේ විපරිණාමයේ දකින්න වෙලාවට ඒ යෝගාවචරයට රූපයක ඇති වෙන විපරිණාමය වේදනාවක ඇති වෙන විපරිණාමය සංඥාවක ඇති වෙන විපරිණාමය කොච්චර දුරට බලන්න පුළුවන්ද ඒ තාක් රාගය ගෙවෙනවා. ඒ තාක් ද්වේෂය ගෙවෙනවා. ඒ තාක් මෝහය ගෙවෙනවා. නමුත් ඒක මගට යනකොට අර ඇති වෙන කම්පන චංචල ගති නිසා කෙනෙකුට ටිකයි යන්න පුළුවන්න්නේ ආය මුලට ගිහිල්ලා ආය හිත කය ස්වභාවික කරගෙන ස්වභාවික කියලා කියන්නේ ඇත්තටම අස්වාභාවික කරගෙන ආයශරයක් නැතිවෙන්නේ. ඔහොමම ටික ටික ටික ටික ගෙවලා තමයි මේ දෙයක් දිහා බලනකොට ඒකේ තියෙන මේ ප්‍රകൃති විකෘතියක් පාටපත් වෙන හැටි විවිධ හැඩවලට ගන්න හැටි දිහා දරන්නම විශේෂයෙන්ම තමන් ප්‍රිය කරන වස්තු වල විපරිණාමයේ දකින්න එක මිනිසෙකුට වහ කනවා වගේ. ඒ තරම්ම මේ ස්ථිර තමන් ප්‍රිය කරන දේවල් තමන්ගේ මාන්නය වැඩි කරන්න, තමන්ගේ පෞරුෂත්වය වැඩි කරන්න, තමන්ගේ රාගය වැඩි කරන්න දඩමීම කරගත්ත ජීවිතයක් තියෙනවා. ඒ ප්‍රිය වස්තු වෙනස් වෙනවා දකින්නකොට ඒ පුද්ගලයාට ආය වෙන නැති වෙන්න දෙයක් නැහැ. ඉතින් හරි අමාරුයි. හරිම අමාරුයි කෙනෙකුට ඒ තමන්ගේම ප්‍රිය වස්තු වල තිබුණු සංඥාව වෙනස් වෙන හැටි දකින්නකොට අඬා හෝ ගන්නවා. අත්තික පපුවේ ගහ ගන්නවා. දුක් දුම්නස් ඇති කරනවා. විලාප නගනවා. මේ මගේ මග මේ මම ඇති කරගත්ත මේ දෙයමද මට මේ වද දෙන්නේ ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොවේදෝ කිය අසිංහ බාවට වීතලේ වදිනකොට මේ රාක්ෂයෙක් ස්වරූපයට මතු වුණේ මගේම ප්‍රේමණීය පුතා නේද කියලා. ඔය ටිබෙට් රටේ හිටපු ඔය මිලරේ පතුමා මේ හරිය ලස්සනට තියෙන අතරම BPS කච්චු ගහලා තියෙනවා මිලරේපාගේ අමාවතුර කියලා පොතක්. අරන් කියවන්න හැබැයි වමනේ පෙත්තකුත් ළඟ තියාගෙන. ඒ තරම් බය උපදවනවා. කොහොම ලස්සන මිහිරි කවි ටිකක් තියෙන්නේ. කිරිකැටි දරුවෙක් වශයෙන් මෙලොවට බිහි වෙන මේ දරුවා සුළු වේලාවකින් සුරකොමරියුක්සේ හැමතැනම හැසිරිලා මූට ලිංගික හැඟීම පහළ වෙච්ච ගමන් යක්ෂයෙක් වඩපත් වෙන හැටි. ඊට පස්සේ අම්මගේ තාත්තගේ කෙස් ගලවලා, දත් ගලවලා, ගහලා විනාශ කරන හැට දකින්නට මේක තමයි මට පාඩම දරුව ඇති නොකිරීමට මේක තමයි මුල මේක තමයි මැද මේක තමයි අග. විචාර ආසාවෙන් එකතු කරව වස්තු ගේදොර ඉඩ කඩන්. තමන්න මේ තරම් දුක් දෙනකොට මේක තමයි මුල මේක තමයි මැද බුදුමාකාර අමාවතුරක් ගලපන. ඊටාම ආදරය කරපු හැම වස්තුවක් පිළිබඳවම ඒක නිසා මේ දැන් අවුරුදු 10කට විතර ඉස්සලා වෙනකොට BPS එක අච්චු ගහපු එකම මහායාන පොත ඔච්චරයි. දැන් නම් ඊට පස්සේ පොත් ටික අච්චු ගහගෙන යනවා. ඒකේ පෙන්ලා දීලා තියෙනවා මේ වගේ වෙනස් වෙන හැටි. තමයි තාම ප්‍රිය කරන වස්තු විනාශ කරන හැටි ඒක විතර දුක් දෙන දෙයක් ප්‍රිය කරන කෙනෙකුට ඇත්තේ නැහැ. ඒතෙන්දි හරිය අමාරුවක් වෙනවා. මේ සත්‍යයට මුහුණ දීලා මේ ආකාරයෙන් රාගය, ద్వේෂය, මෝහය ගෙවනවද? එහෙම නැත්නම් ආයෙසරයක් ගෙදර ගිහිල්ලා අර පරණ පුරුදු රාගයත් එක්කම පරණ පුරුදු ද්වේෂයත් එක්කම මෝහයත් එක්කම ඕන ඕන දෙයක් වෙච්චාවයි කියලා ඉන්නවද කියලා බලනකොට සියල්ලම පු탁ජනියෝ සියල්ලම ඉන්නේ බුදුමාකාර මතයක. මත්වීමක ප්‍රමාදයක ඒක දකින්න තරම් එක්ක පිම්මදි එහෙම නැත්නම් උවමනාවක් නැතිකම නමුත් හේතු විපස්සනා හරහා මේ සංඥා ස්කන්ධය හරහා හෝ එදිනදා පත්‍රයේ තියෙන සාමාන්‍ය ප්‍රවෘත්ති හරහා ඕන තරම් ප්‍රසිද්ධයි. නමුත් කවුරුවක්වත් Taman කරා ඒක එනකන් හිතන්නේ මට මේ දේ වෙයි කියලා. වෙච්චි දවසට පුදුමාකාර ඉච්ඡාබංගත්වයක් ඇති වෙනවා. පුදුමාකාර තමම වවාගත්ත මේ ලෝකේ කඩාවැටීමක් සිදු වෙනවා. වැලි සුලාවකට අහු වුණා වගේ, සුලියකට අහු වුණා වගේ ඒ වෙන්නකන් පෙන්කල කියලා ඉන්නවා. උනාට පස්සේ තමයි තේරෙන පටන් අරගන්නේ මේකද සංසාරේ කියන්නේ මේකද සාධාරණේ කියන්නේ මේකටද අපි මේ මහන්සි උනේ කියලා Tamange නොකා නොබී මේ ඇති කරපු දේවල් වලින් Tamanට කරා පැමිණෙන දුක් බලනකොට සමහිතින් ගිහිල්ලා Tamange වැඩක් කරලා අනුන්ගේ වැඩ සමහිතින් කරන කියන මෙච්චර දුකට එන්නේ නැහැ. ඒක දිහා බලනකොට මේ සංඥාව පුදුමාකාර ප්‍රපංච රාශියක් ඇති කරනවා. ඒ සංඥාව පටලවා ගත්ත නිසාමයි මනසෝ මෙච්චර ප්‍රයත්න කරන්නේ. මෙච්චර ප්‍රයෝග කරන්නේ. සංඥාව පටලවිල්ල නිසාමයි එහෙම නැත්නම් හොඳටම තේරෙනවා මේ සාමාන්‍ය මධ්‍යස්ත ප්‍රයෝජනේ සලකලා ගත කරන ජීවිතය හුඟක් පරිසර හිතකාමී. චිත්ත පීඩ අඩු කරන සුළුයි. නමුත් ඒ තියේදී මෙච්චර මේ සුඛෝපභෝගීත්වයක් හරහා පාරිභෝගිකත්වයක් හරහා මේ කරන විනාශේ තන්නේ කර මේ ලෝකයා විසින් දීලා තියෙන සංඥාවක් ස්පුටකරනද ස්ථිර කරන්න දඟලන දඟලන සංඥාවන්ගෙන් යම් ආකාරයක ගැළවිලා එහෙම නැත්නම් ඒ නිදහස් වෙච්ච මිනිස්සයා පුළුවන් තරම් මේ ප්‍රයෝග ප්‍රතිපස්සම්බනේ කියලා තමන් කරන මේ අධික ප්‍රයෝග ටික ටික ටික ටික අඩු කරලා මේට වැඩිය හොඳම ක්‍රමේ තමයි මධ්‍යම ප්‍රතිපදාව මේ අර පරිමස්පෙන් ජීවත් වෙන එක ප්‍රයෝජනේ සරකලා වැඩ කරන එක උපයෝගීතාවයට වැඩ කරන එක. එහෙම නැත්නම් මේ එක එකනා සන්තෝෂ කරන්නයි තමන්ගේ තියෙන හීන ලෝකයක් ඔපගල පෙන්නණ්ඩයි මේ කරන දිවිල්ලේදී අපි මේ කරන ප්‍රයත්න අපි මේ කරන ප්‍රයෝග සියල්ලම සංස්කාර කොට වැටෙනවා. කොච්චරම ඕනේද මිනිසෙකුට මනුස්ස ලෝකයේ තියෙන මේ සාමාන්‍ය ජීවිකාවකට කියලා තේරුම් ගන්න ගියා හුඟ දෙනෙක් හිතනවා මේක නිකන් ආධ්‍යාත්මික වැඩි කියලා. ආගමනුරූප වැඩි ඒ නිසා ඇයි අපි ටිකක් ඔය ජයට කාලා බිලා හිටපුවාම වෙන්නේ කියලා. මොක කරගෙන ගියාට පස්සේ සීමාව දන්නේ නැතිකම. මෙච්චරයි ප්‍රයෝජනේ සලකලා මෙයින් එහාට අතිශෝක්තියක්. මෙච්චරයි ප්‍රයෝජනේ මෙතනින් එහාට සුඛෝපභෝගීත්වයක්. මෙච්චරයි ප්‍රයෝජනේ මෙතනින් එහාට පාරිභෝගිකත්වයේ කියන මේ සීමාව දන්නේ නැතුණාට පස්සේ ඉතින් මේ මිනිස්යාට කොච්චරක් රාගය වැවෙනවද කොච්චරක් ද්වේෂය වැවෙනවද කොච්චරක් මෝහය වැවෙනවද කොච්චරක් තමන්ට දුක් පිණිස කටයුතු කරනවද කොච්චරක් අනුන්ට දුක් පිණිස කටයුතු කරනවද කොච්චරක් කාය දුස්චරිත කරනවද වචී දුස්චරිත කරනවද මනෝ දුස්චරිත කරනවද කියන එක හිතා ගන්න බෑ. එතකොට මේ තියෙන මේ විපල්ලාස ස්වරූපේ නිසා අසමබර තත්ත්වේ නිසා විඥානයේ අධික පෝෂණයක් ලබනවා. ආහාර ලබනවා. විඥානේ নানা ප්‍රකාර ගොඩ පෙරකොදෝරු කන් දෙනවා. එනිසා හිතනවා මේ අනිවාර්යම විඥානේ අපිව ගොඩ ගණ්ඩායි අපිට හිතසුව පිණිසයි මේ කරන්නේ බුදුබණ තිබිච්චාවයි මේ තමන්ගේ විඥානේ දෙන ලනුව. නැත්නම් තමන් හදාගත්ත හීන ලෝකේ මේ ගත කරන ජීවිතේ නිසා බුද්ධෝත්පාද කාල කොච්චර දෝ ගත වෙන්නේ ඇති. බුද්ධාන්තර ගොඩාක් ගත වෙන්නේ ඇති අපි හරහා. අපිට ඒ අතරතුර manussාන්ද භාවයත් ලැබෙන්නත් ඇති. අපිට කොච්චරද බණක් කියන්න ඇති. නමුත් අපිට හිතලා ඒක නෙවෙයි ඕනෙලා තියෙන්නේ මේ කාමය ඉඳුරම් පිනවීම මේ අස්පනා අපිට පේන මේ ඉඳුරම් පිනවීමේදී මොනකටද මේ දුර තියෙන දෙයකට දඟලන්නේ. සාන්දෘෂ්ටික බව කියලා කාම ලෝකයා ඉදිරි හිතාගන්නේ මේ වෙලාවේ ඇහැට රූප දක්ව ලැබෙන සැපේ. සාන්දෘෂ්ටික සැපය. ඒකට අකාලික සැපයක් කියලා කියනවා. සද්දයක් අහලා ලැබෙන සැපය. මොකද ධර්මයේ සාන්දෘෂ්ටිකයි ධර්මයේ අකාලිකයි කියලා කිව්වට පස්සේ මේ පේන්න තියෙන මේ සැපය අතහැරලා මොකටද මේ නොපෙනෙන විඤ්ඤා මේ නිවනක් කරා මේ සැප හොයාගෙන යන්නේ කියලා අනන්ත අප්‍රමාණ කටළු කතා තියෙනවා. ඒවා සේරම පිටින් ඇහුණා. උනාට මේ විඥානයේ විසින් තමන් විසින්ම කරගන්න දේවල්. ඒව ඇහුණත් බුදුබණ පැත්තක තියලා අහන්නේ මේ විඥානයේ දෙන ගොඩ පෙරකොට කන්න නිසා තමයි. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය අඩු ගන්න මේ Tamange මූල කර්මස්ථාන. ආස්වාස ප්‍රස්වාසී පිම්බීම හැකිලිම එසවීම යැවීම තැබීම ආදී දේක මුලැමැද අග දැක ගන්නා මට්ටමට දැනගෙන කියන රූපාකාරයක තියෙන මුලැමැද අග දැකීම නැත්තම් කියනවා සබ්බකාය පටිසංවේදී කියලා. සම්පූර්ණ සිද්ධියම මැද විතරක් නෙවෙයි මුල විතරක් නෙවෙයි මුලැමැද අග හරහා දැකලා මේක මේ සංසාර පුරාවට දැක්කේ නැත්තේ අහම්බෙන්වත් දැක්කේ නැත්තේ මේ අග දකින්න එක තමයි මොකද හේතුව අග දකින්න බෑ කවදාකවත් මුලට හිත නොයොදා ඒ තමයි බුදුරජාණන්සේගේ සමීකරණ මැද දකින්න එක තමයි සාමාන්‍ය කෙරෙන්නේ ඇති වෙලා මෝරච්ච සිද්ධිය බුදුරජාණන්සේ කියනවා ඒ සිද්ධිය දැනගන්න මුල බලන්න මුලයි මැදයි දෙක දැකපු දවසේ ඉඳුරංගේ ප්‍රණීත භාවයක් එනවා ඒ ඉන්ද්‍ර ධර්මයන් හරහා ඇතිවෙච්ච ප්‍රණීත භාවයේ හරහා මුල මැද විතරක් නතර නැතුව අග දකපු දවසේ ඒ යෝගාචර අග දකින්න මුල මැද දෙක දැකලා තියෙන්න ඕනේ. දෙක නැතුව කවදාත් අග දකින්නේ. අග දකපු දවසේ මට මේ රාගය ගෙවම් කරන්න ඕන නම්, ද්වේෂය ගෙවම් කරන්න ඕන නම්, මෝහය ගෙවම් කරන්න ඕන නම්. එතැන් මේ රූප ගෙවම් කරන්න ඕන නම් වේදනා ගෙවම් කරන්න ඕන නම් සංඥා ගෙවම් කරන්න ඕන නම් සංස්කාර ගෙවම් කරන්න ඕන නම් විඥානය ගෙවම් කරන්න ඕනේ නම් ඒ සඳහා තියෙන්නේ මේ කොච්චර දෝ ඇති වෙච්චාවයි කොච්චර දෝ විපරිණාමයට ගියා මම ඊටාත්ම එළඹ සිටි සීයෙන් මේවා ගෙවෙන හැටි බලන්න ඕන. රූපයාගේ Nirodhaය. වේදනාවගේ Nirodhaය. සංඥාවගේ Nirodhaය. සංස්කාරවල Nirodhaය. විඥානයගේ Nirodhaය. උදේ හරි අමාරු විඥාන නිරෝධය හිතනද සංස්කාර නිරෝධය හිතනද සංඥා නිරෝධය හොයන්න සාමාන්‍ය මට්ටමකට පුළුවන් මේ ප්‍රස්වාසය ගෙවම් කරනකොට ඒක දිහා බලන්න. එනතන් ආස්වාද ප්‍රස්වාස දෙකම තුනී වේගන තුනී වේගන යනකොට මේකට ඊටාම ගෞරවයෙන් ලොකු මේ ධර්ම ගෞරවයෙන් යුක්තව බලන් ඉන්නවා කියන එක ඒක භෞතික විද්‍යාව. කිසි ආධ්‍යාත්මයක් නැහැ. නමුත් ඒක ඒ එතනයි රහස තියෙන. ඒක තමයි යතුරු. ඒකේ තමයි මේ සමීකරණය ලියවිලා තියෙන කියලා ආස්වාසිය ගෙවම් කරන යන වෙලාවේ ප්‍රස්වාසය ගෙවම් කරන යන වෙලාවේ නැත්නම් ආස්වාස ප්‍රස්වාස දෙකම සංසිඳන වෙලාව නැත්නම් බිම්බීම හැකිලන එක සංසිඳනවා බලාහන ඉඳලා මෙන්න මේක පෙන්වන්න තමයි මේ සරුවච්චන් වහන්සේ මේ ප්‍රතිපදාවක් මාර්ගයක් පෙන්ලා තියෙන්නේ මේක දැකීම මාර්ගය කොච්චර කියලා තිබ්බත් එක එකන තම තමන් වශයෙන් කරන්නේ මේක තමයි සම්මසන ඥාන දිසිද්ධ වෙන්නේ අඩු ගානේ රූපවල මේ මුල මේ මැද මේ අග කියලා දකින්න. අපි ඊයේ පෙරදා ඉගෙන ගත්ත කතා කරපු විදිහට විස්තර කරගත්ත විදිහට මේකත් දකින්න ඉතාම සීමිත පටු ආස්වාචයක ප්‍රස්වාචයක නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුක වෙන්න පුළුවන්. නමුත් ඒ අනුව බලනකොට තේජෝ ධාතුවක් මතුවලා ආවත් රස්නියක් අපි හුඟක් වෙලාට දන්නේ රස් තුනට පස්සේ. නමුත් ඒක දිහා විපස්සනාවේ විනිවිද දක්නාසුලුව නිමග්න වෙනසුලුව බැලුවොත් නැවත නැවත රත් වීමක් එනකොට ඒකට වෛර නොකර බලන් හිටියොත් අවස්ථාවක් ලැබෙයි කොහොමද මේ රත් වීම පටන් ගත්තේ කියලා බලන්න. ඊට පස්සේ ඒක ගෙවම් කරන්න හැටි. ඊට පස්සේ කම්පන චංචල එනවා. ඒ හැම දෙයකම මුලැමැදාක දැකලා මේ කය කියලා කියන්නේ හුදු ධාතු හතරක කම්පන චංචල ටිකක්. මේ එකම ධාතුවක්වත් වායෝ ධාතුව, තේජෝ ධාතුව, ආපෝ ධාතුව, ඒව ධාතු න්යාමයකට වැඩ කරන මිසක්කා මට ඕනේ තාලට වැඩ කරනවා කියලා කිසිම කිවිසුමක් නැහැ. ධාතු වැඩ කරන්නේ ධාතුන්ගේ න්‍යාය ක්‍රමයට. මේ දෙකේ බලන්න ඕනෙම ධාතුවක් ගන්න බලන්න එතන තියෙන අන්ත දෙකක්. තේජෝ ධාතුවේ තියෙන උණුසුමයි සිසිලසයි. ඉතින් මේ දෙකෙන් එකට අපි කැමති වෙන එකට විරුද්ධ වෙනවා. මේ දෙකම එකට එන්නේ. ඉතින් අර තේජෝ ධාතුවේ තියෙන එක පැත්තක් ලබා ගන්නත් අනික නැති කරන්නත් පුදුමාකාර ප්‍රයත්නයක් උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලනවා. ඒක හරියට කියනවා නම් සතිය කාසියක් දෙනකොට ඒ රජිනේගේ මූණ තියෙන පැත්ත විතරක් දෙන්න කියනවා පොල් ගහ පැත්ත එපයි කියනවා. ඉතින් මේකට උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන්නකො. කාසියක දෙපැත්තක් තියෙන බව මතක නැහැ. උඩට පේන තියෙන රජිනේගේ මූණ නම් ඒක විතරක් දෙන්න අනිත් පැත්ත එපයි කියනවා. නමුත් අතට අරන් බලනකොට දෙකම ලැබෙනවා. මේ දෙක වෙන් කරන්න බෑ. උණුසුමෙන් සිසිලස වෙන් කරනවා කියන එක බුද්ධ බුදුහමරණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේ කම්පට චංචල ගතියත් එක්ක නිශ්චල ගතිය දෙක එකට පැකේජ් එකේ එන්නේ. අපි එකක් ඉල්ලලා අනික නැති කරන්න හදනවා. බර ගතිය හැලු ගතිය ගත්තාම මේ දෙන්න එකේම පැතිකඩ දෙකක්. මුරුදු ගතිය ගොරසු ගතිය එකේම පැතිකඩ දෙකක්. ඒ වගේම පඨවි ධාතුවේ තියෙන ගොරෝසු ගතිය, සියුම් ගතිය. එකෙන් පැති අපි කියනවා මට සියුම් ගතිය ඕනේ. මුරුදු ගතිය ඕනේ, ගොරෝසු ගතිය එපයි කිය. ඉති මේවා විහිළු. විකාර මේ පරමාර්ථ පැත්තෙන් බලනකොට නම් කවුද අහුවෙලා නැත්තේ? ඕනම කෙනෙක් ඩිංගිත්තක් රත් වෙනකොට සීතලට ඉල්ල අඬනවා. ඩිංගිත්තක් සීතල වෙනකොට රස්නිට අඬනවා. බැරි වෙලාවත් උණුසුම සිංගිත සීතල වෙච්ච තව සීතල ලැබුණොත් එහෙම ඒක කරන අනදරයක් වෛරක්කාරකමක් තරහක් විදියට බාර ඒ සීතල වෙච්ච උණුසුම ඩිංගක් දුන්නොත් මිත්‍රෙක් විදියට හොඳක් විදියට දක්ෂක් විදියට බාර මේ ධාතුන්ගේ පැත්ත දිහා බලනකොට මේ දෙක එකට යන දෙයක් මේ දෙක මුලැමැදාක බලන ස්වරූපේට දුරස්ත බැල්මකින් බලන ස්වරූපෙට සතියෙන් බැලුවේ නැත්නම් අපි හැම වෙලාවෙම එකක් කැමති වෙනවා එකක් එපයි කියනවා. මේ තාක් යෝගාවචරය කියන නමට ගැලපෙන්නේ ඒක නිසා ඊවසීමේ ශක්තිය කියලා කියන්නේ උණුසුම සිසිලස මැසි මතුරු උවදුරු වැසි සුලං ඒ කොයි එක ආවත් මේ ස්වභාව සිද්ධියක් වෙන්නේ උඹ මේ කලබල වෙන්නේ නැතුව ඉවසනවනම් ඔය ඕන එකක් ඉවසීමේ ශක්තිය හිතෙත් තියෙනවා කයෙත් තියෙනවා ඒක තමයි බුදුරජාණන්සේ එළියට බහැලා රජකම අතහැරලා දාලා ගිහිල්ලා ඉංගාංගන කාලා අවුරුදු 6ක් උත්සාහ කළ බැලුවේ. යංගි කොච්චරක් දැරීමේ ශක්තිය තියෙනවද කියලා. අන්න ඔච්චරයි හිතසුව පිණිස මිනිස්සෙක් කල යුත්තේ. එහෙම නැත්නම් මේ පින්න පූල් ගෙඩියක් කුල්ලෙන් වහලා තියනා වගේ හුණකට වදින්න නැතුව අවුවට වදින්න නැතුව හදලා එළියට ආවට පස්සේ මොකද වෙන්නේ? අද හැදෙන දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? ඒකට හෙම්බිරිසාවක් ඇසක් හැදෙන්න දෙන්නේ නැහැ. අවුවට වැසට යන්න අහුවෙන්න තියන්නේ නැහැ. ඉතින් කවදා හරි ලෝකේ ව්‍යසනයක් කිට්ටු කරගෙන එනකොට මේ දරුවන මොකද වෙන්නේ? අන්තිමට ජීවත් වෙන්නේ කරපොත්ත විතරයි කියන්නේ. අනිත් සේරම ඌට පොල් කට්ටක් කාලා ජීවත් වෙන්න පුළුවන්. කැපොත්ත විතරයි අන්තිමට ලෝකේ ඉතුරු වෙන්නේ. ඕන නෙමටෝඩ් ඉතුරු වෙයි කියලා කියලා ඌට ඕනේ තැනක ඉන්න පුළුවන් විශාල පරිදි. මනුස්සයට එන්නේ එන්න අවුරුදු 100 පුරා මොකද උනේ? මනුස්සයා ඊටාම පටු තීරයකට කොටු වෙලා ඒ තීරේ නැති වෙනකොට බර ව්‍යසන වලට එන්න පටන් ගත්තා. ඉතින් මේකද මනුස්සයාගේ දියුණුව කියන්නේ. මේ පරාසයට ඉඩ දෙනවයි කියලා කියන්නේ අනදර කිරීමක් නෙවෙයි. දැඩි කිරීමක්. ප්‍රතිශක්තිය වැඩි කිරීමක්. අන්න ඒ විදිහට මේ රූප ධාතු වල මේ මුල මේ මැද මේ අග බලනකොට අනිවාර්යෙන් පේනවා මෙතන තියෙන කලුසුද්දෙක්ක රටලක්. උණුසුම තියෙනවා සිසිලස් තියෙනවා. කම්පන තියෙනවා නම් නිශ්චල තියෙනවා. ගොරෝසුකම තියෙනවා නම් සියුම්කම තියෙනවා. මේ දෙක වෙන් කරන්න බෑ. නමුත් අපිට කවදාකවත් උණුසුමෙන් දඟලන වෙලාවක උණුසුමෙන් පීඩා ලබන වෙලාවක මේ සීතල නැතිකමයි මේ උණුසුම කියලා තේරෙන්නේ නැහැ. අපිට උෂ්ණර තියෙන තරහ තමයි ඇති වෙන්නේ. ඒ නිසා ආනපන සති පොත කියනකොට ලොකු සංසය කිව්වා මේ ආනාපාන සති භාවනා හොඳට පුරුදු කෙරුවොත් සීතල වෙලාවට උණුසුම ගෙනත් දෙයි. උණුසුම වෙලාවට සීතල ගෙනත් දෙයි කියලා. තමයි තේරෙයි මේ තද උණුසුමක් ඇඟට වදිනකොට මේ බාහිරේ උණුසුමත් කයේ සිසිලසත් නිසයි මේ ගැටුම ඇති වෙන්නේ. දෙකක් නැතුව ගැටුම ඇති වෙන්න බෑ. ඒක හුඟා සීතල දැනෙනවා නම් තමයි තේරෙන්නේ තමන්ගේ කය උණුසුම් පරිසරයේ සීතලයි. එතකොට අපිට සීතල දැනෙනවා. නමුත් ඒක කවදාකවත් ඒ සීතල දැනලා පීඩා වෙන වෙලාවේ බාහිරේ සීතලට අපි වෛර කරාට මේ වෙලාවේ කය උණුසුම් කියන එක වැටෙන්නේ නැහැ. වැටෙන ඥානයක් නැහැ අපිට. වැටෙන බැල්මක් නැහැ අපි ළඟ. වැටෙන විනිවිද ගතින ගතියක් නැහැ. ඒ නිසා අපි අර බාහිරේ සීතලට වෛර කර කර ඉන්නවා. මේ දෙන්න අතර තියෙන ගනුදෙනු ඔය පරණ කතාවක් තියෙනවා. ඒ වෙලෙන්දු හතර දෙනෙක් එකතු වෙලා යාළුවෝ කපපුලුන් එක බිස්නස් එක කරාලු. ඉතින් විශාල කපපුලුම් කපටාවක් මේ කට්ටිය ගාව තිනවලු ගෙනල්ලා සුද්ධ කරලා විකුණනකලු කරා. නමුත් මීයක් ඇවිල්ලා අර කොහේ හරි කපු ඇටයක් තිබුවොත් ඒක කණ්ඩ සම්පූර්ණ පුළුන් කපටාව විනාශ කරනවා. ඉතින් මේ දෙනාට හරි කරදරයිලු පස්සේ කරපු දේ පූසෙක් ගෙනලා තියෙනවා. ගෙනල්ලා ඉවල පූසට හා කරනට අන්තිමට ඒ පූසාර මීයකට එන්න දෙන්න. ඊට පස්සේ මේ හතර දෙනාට හම්බෙච්ච වටිනාම වස්තුව තමයි පූසා. අපි හතර දෙනා කියලා තන මූට අපි සලකනවා මදි. අපි හතර දෙනා කකුල් හතර බාරගමු. ඉතින් එක එකට වෙන වෙනම සලකමු කියලා. ඉතින් මේ මිනිස්සු ගිතෙල් ගහනවලු එක එක විදිහට සලකන දවසක් අර මිනිස්සෙක් ගැනලා ගිතෙල් ගහලා වාංගඩ එක බැඳලා තියෙද්දි පූසා ගිල්ලා ලිබ්බොක්කේ බුදියලා. ගිතෙල් වලටපත් වෙලා කකුල පිච්චිලා. ඊට පස්සේ විසා ඊට පස්සේ ඌ පිච්චෙන කකුල පිටින් දුවගෙන කියලා තියෙන පුළුංගඩට පුළුංගඩ ගිනියරේ. දැන් නඩු ඉතින් අර තුන් දෙනාම නඩුවක් දාලා තිනවා පිච්චිච කකුලයිතිකාර මිනිස්සයාට නඩුකාරයාට. ඊළ කියලා තියෙනවා බලන්න මේ මිනිස්සගේ නොසලකිල්ල නිසා කොනට වැඩි ගිතෙල් ගාලා. පූසදියා බාලලත් නෑ ඕගිලා ලිබ්බොක්කේ ලගලා. කකුල ගිනි අරන්. ඊට පස්සේ ඒක දුවලා ගිර තෙනේ ගබඩාවට. ගබඩා ගිනියා. ඊට පස්සේ කිවලු පිච්චිච්ච කකුලට ගබලාට දිවි ඉතුරු කකුල් තුනෙන් නිසා තුන් දෙනා එකතුලා අර කකුලා පිච්චිච්ච මිනිස්සට බන්දි කවන්නේ. ඌ ගබඩාට දුවලා තියෙන කකුල් තුන තිබුණ හිඳයි. පිච්චිච්ච කකුල වුණා නම් දුවන්නේ නඩුකාරයෙක් වෙන නිසා මෙතන වැරද්ද වෙලා තියෙන්නේ කකුල් තුන හොඳට තිබුණ එක නිසා හොඳට තිබුණු තුන් දෙනා පිච්චිච්ච කකුල් තුනේ කරනට තුනෙන් එක තුනෙක ගෙවන්නේ කියලා. ওই 13ත් එක සෙල්ලම් කරනකොට ඔච්චරම තමයි තියෙන්නේ අපිට මේ පොඩ්ඩක් උණුසුම වෙනකොට පොඩ්ඩක් සීසිල් වෙනකොට පොඩ්ඩක් බඩ ගෙනියනකොට පොඩ්ඩක් බඩ පිරිච්චාම මේ එන දේවල් වලට කියන නරිවන්දන් දිහා බලනකොට යෝගාවචරද කියලා හිතෙනවා. මේ දුක නැති කරන්නද යන්නේ කියලා හිතෙනවා. රාගය ප්‍රහාණය කරන්නද කියලා හිතෙනවා. ධාතු මනසිකාටද යන්නේ කියලා හිතෙනවා. කියනකොට නම් හිතෙන මේ කාටද කොනහඬ රිදවන්නේ මේ ਸਰුවචනංශයේ පරාසෙම දැකලා රජ සැප සියල්ල අතහැරලා අන්ත හිඟාගෙන කාලා උන්වහන්සේ මේ දැකලා කියන්නේ මිනිස්සෙයිනේ මේක දිහා විවෘතව බලපල්ලා ওই පාටු මානසිකත්වයේ එකම දෙයක් පිටිපස්සේ දුවන්න ගත්තොත් කරන හැම කටයුත්තක්ම පචී දුස්චර්ත මනෝ දුස්චර්ත කාය දුස්චර්ත වෙනවා. කරන හැම වැඩකින්ම තමන් පෙළෙනවා. මේ චිත්‍රයේ ලෝකයේ සමානව තියෙයි. කුණුසුමත් එක්ක සීසිලස එකට තියෙයි. ඒ දෙන්නට විලියක් ජවන්නේ එකට ඉන්න. අපිටයි මේක හිතා ගන්න බැහැ. ඒ වගේම සැප දුක් දෙක ගත්තාම හැම සැප වේදනාවක් ඉවරෙන්නේ දුකේ. හැම දුක් වේදනාවක් ඉවරෙන්නේ සැපෙන් නම් අප මේ සැප වේදනාවට කැමැත්තක් සහ දුක් වේදනාවට අකමැත්තක් කියන මේ මුළු මානවයම අඹාගෙන යන මේ සැප සොයන ගතිය සර්වචනාංශයට අගය කරන්න බෑ තනි විනිහට වුණා. මුළු මානවයම කිව්වත් නෑ නෑ අපි සැප සොයන යන එක සාධාරණයි අහිංසකයි මිනිස්සෙක් විසින් කළ යුත්තක් කියලා සරුවචන් කියන පුළුවන් නම් හොඳයි. යොසේම සැපක්ම විරණාමයටපත් වෙනවා සැප ඉවර වෙන්නේ දුකෙන් නම්. සැප හොයනවා කියලා කොහාටද යන්නේ? අන්තිමට දුකේ ඉවර වෙන්නේ. දුක හොයපන් කියන්න බෑ. නමුත් දුක ඉවර වෙන්නේ සැපේ. ඒ නිසා සරුවචන්සේ කියනවා අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පාසෙමි දෙන්නම හොඳේ කියා කියන වගේ ඔය සැපත් දුකෙන් කෙලවෙනවා දුක සැපෙන් කෙලවෙනවා නම් දෙන්නම හොඳයි කියනවා වෙනුවට අදුක්කම සුඛයට පොඩ්ඩක් බැරිද කියලා අහනවා පොඩ්ඩක් කිට්ටු කරලා බලන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් අදුක්කම සුඛේ නෝන්ජල්. ඒක නිසා නැති බැරි මිනිහාගේ වැඩක්. ඒක නිකන් මේ මේ බැරිකමට කරන වැඩක්. නමුත් සරෝජනසිකේ තියෙන තර්කේ පොඩ්ඩක් බලන්න. සීතල ඉල්ලුවාට උණුසුමෙන් තොරව ගන්න බෑ. චංචලකම නිශ්චලකමෙන් තොරව ගන්න බෑ. ඒ නිසා මේ දෙක අතරල අවකාශය බලාපොරොත්තු වෙන්න කියනවා. අවකාශයේ මේ ගති නැහැ. සැප වේදනා දුකෙන් තොර නැහැ. දුක් වේදනා සැපෙන් තොර නැහැ. නිසා සැප දුක දෙක නැති මධ්‍යම ප්‍රතිපදාවට අදුක්කම සුඛයට ගිහිලා බලන්නයි කියන්නේ. ඉතින් ඒක උංගදෙනෙක් කියනවා ඇත්තේ නැහැ කියලා බලනකොට ඇත්තේ නැතිකම නෙවෙයි තියෙන එක තියෙනවා අඳුනගන්නේ නැහැ. ඒ වගේම සංඥාවෙත් අපේ හිත ඇත්තටම රූප, ශබ්ද, ගන්ධ, රස සංඥාවට වෙලාමදි වෙලා අපට තියෙනවා. නමුත් කවදා හෝ මේ සංඥා ගෙවම් කරලා අනිමිත්ත සමාධියකට නිමිති නොගන්න තැනකට එහෙම නැත්නම් සංඥා නැති තැනකට චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායී හෝති නානුභ්‍යංචනක් ගායී හෝති යත්වාදි කරන මේතං අසංගතං වේරන්තං uppajjati papaka akusala dhamma tassa samvaraaya apajjati රූපයක් බලලා නිමිත්තක් ගන්න නැතුව අනුව්‍යංජන ව්‍යංජන ගන්න නැතුව ගත්තොත් ඇති වෙන්න පුළුවන් පාපක අකුසල ධර්මයේ මෙව්වයි කියලා දැනගෙන ඇහැ සංවර කිරීම පිළිබඳව සරුවචනන්සේ කියනකොට උන්වහන්සේ කියන්නේ යමක් බලලා නිමිත්තක් ගත්තා නම් ඒ කියන්නේ සාක්කුවේ දාගත්තා වගේ තමයි. යමක් බලලා ඒක පිළිබඳව ව්‍යංජන අනුව්‍යංජන ගත්තා නම් එක්ක රාගයේ ද්වේෂය නිසා ඒක තමන් ඒකට බැඳුනා Taman ඒකට බැඳුණා ඒක Taman බැඳගත්තා. රූපයක් බලලා පොට්ටෙක් වගේ ඉන්නවා කියලා කියන්නේ. අන්ධෙක් වගේ දැක්කට මොකද නොදැක්කාසේ. සද්දයක් ඇහුවහම මනාපමනාප දෙක ඉපදුනා නම් ඒ මනාපමනාපදී අපි නිමිටි ගන්නවා ව්‍යංජන අනුව්‍යංජන ගන්න. ව්‍යංජන අනුව්‍යංජන ගන්නේ නැතුව ඉඳන සද්දේ නැහැ ඉන්න ඕනේ නැහැ. සද්දයක් ඇහිලත් හික්මීමක් ඇති කරගන්න පුළුවන් නම් බීරෙක්සේ හැසිරෙන්න. ඒ වගේම ගන්ධ රස පහස ලැබෙනකොට අනිවාර්යයෙන්ම අපේ හිත නිමිති ගන්න. ඒ හැම නිමිත්තක්ම රාග නිස්සෘතයි, ද්වේෂ නිස්සෘතයි, මෝහ නිස්සෘතයි. පුළුවන් නිමිති නොගෙන ඉන්න. ඒක බුදුහාමුදුරුවෝ අත්දකලා කියන්නේ. ආහනයකට අභියෝගයක් දුන්නට පස්සේ ආනාපාන ඉස්සලා ඒ නිසා බුදුරජාණන් කියන හොඳට නිමිති ගන්න. ඇතුළ වෙනකොට සීතලයි පිට වෙනකොට රස්නයි ඇතුළ වෙන එක දිගයි පිට වෙන එක කොටයි ඇතුළ වෙන එක ගැසි ගැසි යනවා හිට වෙන එක තුනී වෙලා යනවා අද නිමිති ඔක්කොම යන මේක දිහා බලයින්ද එතකොට නිමිති ක්‍රමයෙන් ගෙවි යනවා දැක්කතයි නිමිති ගෙවීම රාගයේ ගෙවීමක් විදිහට බාරගත්තොත් මේ නිමිති ගෙවීම ද්වේෂයේ ගෙවීමක් විදිහට බාරගත්තොත් නිමිති ගෙවීම මෝහයේ ගෙවීමක් විදිහට බාරගත්තොත් එවංශ ආස්වාද ප්‍රසවාසයේ නැති වුණත් දෙක වෙන් කළ අඳුරන්න බැරි වුණත් සතිය තියෙනවනම් සමාධිය තියෙනවනම් දැන් තියෙන්නේ මගේ හිත නිමිත්තක් නැති තැනක සංඥා වලින් බාධා වෙලා නැති තැනක කිව්වොත් ඒක කාටවත් කියා ගන්න බැරි වුණාට මේක මේ ජීවිතයේදී අද්දකිය හැක්කක් බව. අද්දවල් ප්‍රශ්නයක් ආතනනේ සෝවාන් වීම මේ ජීවිතයේ අද්දකිය හැකිද කියලා. ඉතින් මෙතන කියන්න තියෙන මේ සතිය මෙතන උත්කෘෂ්ඨ මට්ටමට අනකම් අත්දකින්න පුළුවන් නම් මේ පිටේ තව ඉස්සරහට යන්න පුළුවන්. මේකවත් කරගන්න බැරි නම් මේක තේරුම් ගත්තේ බැරි නම් ඉස්සරහට ගමනක් නැහැ. ඒ නිසා නිමිති නැති තැනට යනවා කියලා සංඥා පිළිබඳ ලොකු විසරදකමක්. ඒක දියාරුයි තමයි. ඒක කාටවත් කියා ගන්න බෑ තමයි. නමුත් අත්දැකිය හැකි බව තමයි සාන්දෘෂ්ටික කියලා කියන්නේ. අකාලිකකම කියලා කියන්නේ. ඒ වගේම චේතනා පහළ නොකර සිද්ධි වෙන දෙයට විතර සිද්ධ වෙන්න ඇරලා මොනවාක්වත් හිතලා නොකරන තැනට ගිහිල්ලා අර සංස්කරණ කිරීම නතර කරගලා යන අතට යන්න දීලා බලන්න ඉන්න පුළුවන් ගතියක් එනවනම් හොඳ සතියක් හරහා මේ යෝගාචර තේරෙවි හොඳ ගංගාවක් සානුවද්දිකේ ගලාගෙන යනවා ඒ නෙත්ති අනු උදකං හි නායන්ති නෙත්තික දිය තමන්ගේ පහත්තන හොයාගෙන යන්නේ යම්සේද ඒකට ලස්සනට භාවනා වැඩ පිළිවෙල ජීවිකා වෘත්තිය සියල්ලම යන්න පටන් ගන්නවා. මේක හදන්න ගියොත් තමයි අවුල් විලා සංකර වෙන්නේ. ඒතර විඥානයේ වශයෙන්මුත් විශේෂ ගොඩ පෙරක දෝරුකම් ඕනේ. ඊගාව එන චිත්තක්ෂණයට විරුද්ධ විවෘත වෙන එකයි තියෙන එකට වෙනම සමීකරණයක් නැහැ. ඒකට වෙනමම උත්කෘෂ්ඨ විදිහේ යතුරක් නැහැ. ඊගායන චිත්තක්ෂණයට විරුද්ධ වෙනවා නම් විඥානයක මහා විශාරදකමක් අවශ්‍ය කරන්නේ නැහැ. ආන් මේ විදිහට රූපේ හෝ වේවා මොකේ හෝ වේවා ඇතිවීම පැවතීම නැතිවීම ඇඟිලි නෝගහ ඇතිතාලෙන් බලනකොට සම්මසන ඥාන කියනවා. මේක අත්දකින්න පුළුවන් නම් ඒක මංගල අවතරණයක් වෙනවා හොඳ විපස්සනාවකට. යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා තමන් තමන්ට මේ මේ සතියේ මේ ඉන්ද්‍රිය මට්ටමට දියුණු වීම අනිකුත් ධර්ම වල සද්ධාදී ධර්ම වල දියුණු වීම අනුව මේක ඉදිරියට ගෙන යනවා නම් මතුවෙන මතුවෙන ඕනම දෙයක තාරාතිරම මනින්න එපා. මේ මතුවෙන දේ මුලැමැදාග බලන එක. ඉතින් මෙතෙන්ට අනකොට සතිපට්ඨාන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට සතර සතිපට්ඨාන සතර ඊර්තිපාත සතර සම්ප්‍රදාන් වීර්ය ඉක්මවලා යෝගාචරයේ ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙච්ච බවක් තමයි අටුවාව කියනකොට තේරෙන්නේ. මේ ඉන්ද්‍රිය මට්ටම තාම බල මට්ටමටපත් වෙලා නැහැ. ඉතින් ඉන්ද්‍රිය මට්ටමට යනකොට අපි කතා කරනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ප්‍රධාන බලමුළු නැත්තම් ඉන්ද්‍රිය ස්ථාන පහක්. ඒ නිකන් ඇහ කන දිව නාසය කයත් එක්ක වැඩ කරපු යෝගාවචරය දැන් නැත්තම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රස රස සැප ප්‍රගතිය මනපු කෙනා දැන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා හරහා ආධ්‍යාත්මික දියුණුව ලබනවා. නමුත් තාම මේ වගේ සමබර කහාවක් හෝ කෘත්‍ය සම්පාදනයේ කාර්යක්ෂම භාවය අඩුයි. කර්මන්‍ය බව අඩුයි. ඉතින් එතකොට මේ යෝගාවචර සිද්ධ වෙනවා ඒ කර්මන්‍ය බව මේ ඇති කරගත්ත මේ ඉන්දිය ධර්මයන්ගේ කර්මන්‍ය බව කාර්ය සිද්ධිය දියුණු පවණු කිරීම සඳහා ප්‍රතිපදාවකට බහියි. මෙතෙන්දි තමයි යෝගාවචරය Taman සලකා බලන්නේ මෙවැනි ප්‍රතිපදාවක දියුණුව සඳහා මම මගේ රුචි අරුචිකම් වෙනස් කරලා මේ ප්‍රතිපදාවට yaadෙන මේ ප්‍රතිපදාවට අනුගත වෙන අනුයාත වෙන දෙයකට කැප වෙන්න තරම් අප වෙන්න තරම් ශ්‍රද්ධාවක් කුසල ඡන්දයක් කරබැලීමේ අවශ්‍යතාවය යෝගාවචරයට තියෙනවා කියන එක සරුවත් යනසේ 100%ක්ම වග නොවි අතහරනවා උඹලට මෙතෙන් මං ගෙනත් තියෙනවා මෙතනින් එහාට උඹලට ඕනේ නම් මේ තාලෙට හැදෙන්න මේ තාලේ අනුව ජීවන රටාව හදාගෙන මේක දිනු කරගන්න ඒ නිසා මෙතෙන් එනකන් ඇත්තටම සෑහෙන දුරට යනකන් ඒ සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන යම් ප්‍රමාණයක ප්‍රත්‍යක්ෂ ඥාන අවශ්‍යයි. ඊට පස්සේ සරුවචනසි කියන දැන් ඔන්න මට කරන්න තියෙන හරියේ තෑයන කොටසක් ඉවරයි. දැන් ඒකට හැරියන විදිහට Tamange ජීවන රටාව ආජීවය සකස් කරගන්නයි. ඒ කියන්නේ යෝගාවචරයට පූර්ණ ඔටුන් පැලන් දිල්ලක් කරනවා. දැන් ඔබ රජකමට සුදුසුයි. උඹට පේන්න තියෙන උඹට තියෙන මූලික අවශ්‍යතාවයන් තියෙනවායි කියලා මේකේ තන වඩා ගන්න. මේකේ දක්ෂ වෙයක්. මේකේ තමන්ගේ ප්‍රතිභාව තියෙනවා. කුසලයේ තියෙනවා. හැකියාව තියෙනවා. දැන් ඊට පස්සේ මට කරන්න දෙයක් නැහැ මේක වවන්න ඕනේ කියලා. පස්සේ ඒ නිසා මේක මේ විදිහට ඇති කරගත්තා වූ මේ ඉන්ද්‍රිය ධර්ම හොඳට දියුණු තුරු කිරීම සඳහා පසු කාලින ආචාර්යවරු කාරණා නමයක් පෙළගස්වලා තියෙනවා. ඒ තේරවාදයේ තියෙන එක ආයුධ කට්ටලයක් නවහකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා. තමයි මෙතෙන් ඉඳන් ඇති කරගත්ත මේ ඉන්ද්‍රිය ධර්ම නව ක්‍රමයකට ක්‍රම 9කට හොඳට ගාලා පන්නරේ තියා ගන්නවා. ප්‍රසුද්ධ අටුවාවක් මම මේ කතා කරන්න හදන්නේ. ඒක නිසා ඒව හැබැයි අතනින් මෙතනින් ත්‍රිපිටකයේ අහුලාගත්ත දේවල් මේ නමය විසුද්ධි මාර්ගයේ එහෙම නැත්නම් බුද්ධඝෝසාචාර්යන් වහන්සේ පෙන්න අටුවාවේ බොහොම අංග සම්පූර්ණ ආයුධ කට්ටලයක් විදිහට පෙන්නලා තියෙනවා. uppannuppanna sankharaana khaymevaanu passati. ඉස්ලාම් පටන් අරගන්නේ Taman ඉස්සරහට යන්න නම් මේ භාවනා ජීවිතය ඉදිරියට යන්න නම් නැත්නම් මේ ගත්ත ගැම්ම කසකවා ගන්න නම් උපදින තාක් සංස්කාර සියල්ලම ක්ෂය වෙන බව ඉස්සරහින් තියාගන්න. uppannānaं සංඛා uppannuppanānaं සංඛාරාණං khayමේ වානුපස්සති. මේ සියලු දේ මතුවෙන්නේ ගෙවම් කරන්නයි. මතුවෙන තාක් නැති වෙනවා කියන එක නිතරම ජීවන දර්ශනය කරගන්න කියනවා. මෙතෙක් කල් අපි ආවේ අලුතෙන් අලුතෙන් දේවල් ඇති කිරීම මේ මේ මංගල සුබ කියලා කතා කරගෙන. දැන් තේරුම් අර ගන්නවා ජීවිතයේ යථාර්ථය දැනගන්නම් එහෙම නැත්නම් මේ සම්මුති හරහා પરමාර්ථය දකින්න නම් අනිවාර්යයෙන්ම උපදින සියලු දේවල් නැති වෙන බව ජීවන දර්ශනය කරගන්න. තමන් ළඟ තියෙන සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරන්න නම් මේ තියෙන සේරම කවදා හරි ගෙවම් කරන්න. ඉතින් අපි ඇත්ත වශයෙන්ම විරුද්ධ වෙන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේක අපිට ජීවන දර්ශනයක් කරගන්න පුළුවන් වෙයිද කියන එක එහෙම නැත්නම් මේ විදිහට අපේ රුචි අරුචිකම් වෙනස් කරගන්න පුළුවන් වෙයිද කියන එක ඒක තද බල අභියෝගයක්. එහෙම නැත්නම් තද බල අභ්‍යාසයක්. ඒ කරන්න පුළුවන් මනුස්සයට කියනවා බාලදක්ෂෙක් කියලා. යෝගාවචරෙක් කියලා. තපසෙක් කියලා. ඒ කරන්න බැරි එක්කනට තියෙන සෝරි කියලා තමයි කියන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. උපදින උපදින සංස්කාර ඔක්කොම ගෙවෙනවා කියන එක මෙච්චර කියලා තියෙද්දි සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා කියනකොට ඒ තියෙද්දිත් මේ සංස්කාර මත තමන්ගේ ජීවන මේ ආහස්මාලිකා හදාගෙන, එව්වට ගෙවැදීගෙන, ඒ හීන ලෝකේ ජීවත් වෙන්න හදනවනම් ඉතින් ඒ වන්දිතිගේ දේවාලියේ කඩා වැටලා ඒ අහස්මාලික කඩාන වැටලා ඉච්ඡා බංගත්තර පත් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් මේ ටික මේ මේ සාමාන්‍ය ගිහි ලෝකේ ගත කරන දන් දෙන සිල් රකින්න නැත්තන්ට මේ ටික කියන්න ගියොත් එහෙම මං හිතන්නේ ආමඳුරන්න හම්බෙන දානෙවත් හම්බෙන එකක් නෑ. ඒ නිසා මේවා කියන්නේ නෑ. මේ සුදු ඇඳෙන ගියන්න කියන්න වටින්නේ නෑ කියලා කියලා තියෙනවා. මොකද පසුගිය අවුරුදු 30 40 ඇතුළත සෑහෙන ගියෝ ප්‍රමාණයක් ජීවනාදර්ශයෙන් පෙන්නලා තියෙනවා නෑ ස්වාමීන් වහන්සේ අපිට මේ වගේ පොරොදෙන තියෙනවා අපි මේවා කියමු අපි මේවා සාකච්ඡා කරමු කියලා ඉදිරියට aran තියෙනවා. ඒ නිසා අපිට අද යම් ප්‍රේක්ෂකයෝ නැත්නම් ශ්‍රාවක පිරිසක් ඉන්නවා මේ අහනකොට සතුටු වෙයි. හැබැයි මේ කවුරක්වත් මේ අපේ પરම්පරාවේදී ඇති කරපු දේවල් නෙමෙයි බොහෝම පැරණි ඉඳලා එන දේවල්. uppන් uppannana සංඛාරාණ කය මේවානු පස්සති. උපදින උපදින රාග සංස්කාරයෝ ඡේ වෙනවා කියන එක ජීවන දර්ශනය කරගන්නයි කියලා කියනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා තස්සච සක්කච්ඡ කිරියාය සම්පාදේති. ඒ දේ ඇති කිරීම සඳහා නැත්තම් මේ සියලු දේයක ගෙවීමක් පේනවා, ගෙවීමක් තියෙනවා. අන්න ඒ දේ ආදර ගෞරවයෙන් යුක්තව බලන විදියක් සක්කච්ඡකාරී ගතියක් ඇති කරන්න පුළුවන්. ඒ යමක කොටිම කියනවා නම් ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙන වෙලාවේදී ඒකට ඉතාම ගෞරවයෙන් බලන්න පුළුවන්. නැත්නම් බිම්බීම හැකිලිම තියා බලලා ඒක භාවනාදී ගෙවම් කරතන්ට එනකොට මෙතනදී දල්වාගත් වීරියකින් සහ නිවැරදි එල්ලේකින් යුක්තව කොතනද ගෙවෙන තැන කොහොමද ඒක සියුම් වේගන යන්නේ සියුම් වේගන එnde එnde එnde වැඩි සද්ධාවකින් වැඩි වීරියකින් වැඩි සතියකින් වැඩි සමාධියකින් වැඩි ප්‍රඥාවකින් බලන්න නම් ඒ තුනී වේගන එනකොට එන ඔක්කාර ගති කම්මැලි ගති නීරස ගති කපාගෙන මෙතෙන්දී පුදුමාකාර එලඹ සිටි ගතියක් අවශ්‍යයි. එලඹ සිටි ගතිය සාමාන්‍ය සතිය නෙවෙයි මේකට කියනවා සුපතිට්ඨිත සතිය කියලා. සතිපට්ඨාන සතිය කියලා කියනවා ගෙවම් කරන වෙලාවේ බලන්න. ඒක හොඳට තේරුණා නම් හතර සැරයක් ප්‍රස්වාසයේ අග විතරක් බලන්න. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම බලන එක නෑ හැකිලිමේ අග විතරක් බලන්න. බලාන කොතනදීද මේක මේ ගෙවන් කිරිල වෙන්නේ කියලා ක්ෂය වෙන පැත්ත ගැන විශේෂ ආදර ගෞරවයකින් ඒ කියන සක්කච්ඡ ක්‍රියාය සම්පාදේති සාතච්ඡ ක්‍රියාය සම්පාදේති සතතයෙන් ඒක බලන්න කියනවා නිත්‍යපතා හරියට මේ වෙලාවට වාඩි වෙලා මෙච්චර පැය ගාණක් ඒකම බලන් ඉඳලා හරියට කියනවා නම් ඉර බැස්ම දිහා බලන්න යනවා අපි හැමදාම ඉර බහින වෙලාවට බටේ රහසට විරරට ගිහිල්ලා ඒක දිහාම බලන් ඉඳලා මේකේ ඉර සම්පූර්ණයෙන්ම මුහුදි වතුර ගෑවෙන වෙලාව ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පල්ලෙහාට බහින වෙලාව ඊට පස්සේ අන්තිමට ගෙවෙන වෙලාව ආදි වශයෙන් මේක ගොඩාක් පැතිකඩ තියෙනවා. ඒක හරීම සිත් කළු දර්ශනයක්. ඉර බහගෙන යන හැටි. නමුත් ඒක එක සිද්ධියක් නෙවෙයි. ඒක සිද්ධි රාශියක් තියෙන හැම වෙලාවෙම බලන හැටි ඊට පස්සේ ඔන්න දවස ඉවරයි රාත්‍රිය පටන් ගත්තා. ඒ වගේ මේ ආශ්වාසයේ ගෙවන් වෙන තැන ඉර බහගෙන හැටි බලා ඉන්නවා වගේ. බලාගෙන හිටියොත් ඒ යෝගාවචරයට පුළුවන් වෙයි කවුරු හරි මැරෙනකොට පණ ඇදලා ඇදලා ඇදලා ඉවර හැටි බලන්න. තක්කුමුක්ක වෙන්න දෙයක් කලබල වෙන්න දෙයක්වත් නැහැ. ඕක තමයි ඉතින් කොහොම කෙරුවක්වත් සිද්ධ වෙන දේ. තුවාලය සනීප වෙන හැටි බලන්න පුළුවන් වෙයි. ලෙඩක් සනීප වෙන හැටි බලන්න ඉන්න පුළුවන් වෙයි. ඉතින් මේ ආනාපාන පටන් අරගෙන මේක ඉව එකක් එන්නකම් බලන්න ඉඳලා මොකක් හරි උත්සන්න වෙනකම් බලනලා කොහොමද මේක ගෙවෙන්න හැටි කියලා බලන්න ඉඳ පටන් අරගත්තට පස්සේ මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ පුදුමාකාර පරිශනාකාරයක්. ඕන තරම් සිද්ධි තියෙනවා. යන්න ඇරලා බලන්න ඉන්න. මොකද ඔක්කොගෙම 18 සම්නී මේ ගෙන හැරපෑම් මේ එහෙම නැත්තම් කියනවනම් බහුරූකෝලන් තියෙන පටන් ගන්න තැනදී ඉවර වෙනකොට කවුරක්වත් නැහැ. හොඳට බලහින්න එකයි තියෙන්නේ තොවිල ඉවර වෙනකොට කොහොමද වැඩි කියලා. හැම දෙයකම තියෙන එකයි. ඒක දැනට හදලා තියෙන මේ මැත්ස් වල තියෙන අලුත්ම මේ ෆ්‍රැක්ෂනිසම් කියලා නැත්නම් කැවටික් කැවස් theory කියලා. ඒකේ පෙන්ලා තියෙනවා මේ මුළු ලෝකෙම කොච්චර දේවල් බලුවත් සමහර මොස්තර වගේක් තියෙනවා මුළු ලෝකෙම වැඩ කරන්නේ මේ මොස්තර වලට. ඒ ඒක මේ කාටවත් වෙනස් කරන්න බෑ. ඔච්චර කල් හිතුවේ මේ ගණන් ක්‍රමයේ හැටියට එක එක දේවල් වලට ගැලපෙන වෙන වෙන සමීකරණ වෙන වෙන දේවල්. දැන් කියනවා ඒක අවස්ථීරික හැටියට ඕනම දෙයකින් ඕන දෙයක් පහළ වෙන්න පුළුවන්. ඒකේ නিত্য නিত্য සටහන් වගේක් තියෙනවා. නিত্য මොස්තර වගේක් තියෙනවා. ඒක පුදුමාකාරයි. හැම තැනම ඒකාකාරව පැතිරලා තියෙනවා. ඒ වගේ යමක් ගෙවෙන හැටි බලන්න පටන් අරගත්තොත් පේන්න පටන් අර ගන්නවා මේකට මේක නොබලපු නිසා තමයි අපිට මේ සංසාර දික් කරලා තියෙන්නේ. ඒ වගේම කියනවා තත්ත්ව සප්පාය කිරියා සම්පාදේති ගෙවන් කරන හැටි බැලි දැක ගැනීමට සැප දෙන උදව් කරන අනුග්‍රහ කරන සියල්ල සපෙලා තියෙන්නේ කියලා. එතන හොඳට වාඩි වෙලා ආනාපානේ ගොරෝසුලා හොඳට බලලා ගෙවන් වෙන හැටි බලලා සම්පූර්ණ ගෙවෙන තැන බලා ගන්නයි මම මේ යන්නේ කියලා ඒකට අදාළ කරුණු සපෙලා දෙන්නේ. සක්කච්ඡ කිරියාවේ සම්පාදේති සප්පාය කිරියා සාතච්ඡ කිරියාවේ සම්පාදේති සප්පාය කිරියාවේ සම්පාදේති. දැන් යෝගාවචරගේ මුළු ජීවිතේම හදාගන්නේ භාවනා කරනකොට මෙන්න මේ මේ ගෙවන් වෙන තැන බලනින්නයි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ මොන ප්‍රශ්නයක්වත් නැහැ. ගෙවෙන තැන බලන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයාගේ පුදුම එල්ලයක් එන්න පටන් ගන්නවා ජීවිතේ වාඩි වෙලා මම මොකද්ද කරන්න ඕනේ? සක්මන් කරනකොට මම මොකද්ද කරන්න ඕනේ? ඉතින් වැඩවල මේ ජීවිතේ සම්බන්ධ වෙනකොට මොකද්ද කරන්න ඕනේ කියන එක තේරෙන පටන් ගන්නවා. මිනිස්සු নানা ආකාර මේ න්‍යාය පත්‍ර ගෙනල්ලා දෙනවා. કોઈ දේ න්‍යාය පත්‍රය දුන්නත් සිද්ධිය හමාර වෙන දිහා බලාන ඉන්න එකට කිසි කෙනෙක් ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. මොකද ඒක නෙවෙයි ජීවන කලාව. මනුෂ්‍යගේ ජීවන කලාව වෙන එකක්. යෝගාවචරගේ ජීවන කලාව uppන් uppන්නන සංඛාරාණං කය මේවානුපස්සති. එතකොට සමාධි ස්ථිත නිමිත්තක් ගහයි යෝති කියලා කියනවා මේක වෙනකොට සමාධිය නෙවෙයි යන්නේ වක්කාර ගතිය. කම්මැලි ගතිය, නීරස ගතිය, නිින්දට වැටෙනවා, බය වෙනවා විවිධාකාරය. නමුත් මේකම කරලා කරලා කරලා පුරුදු වෙලා ආනාපානේ ගෙවම් කරනකොට වෙනද නැති විදියට ඒ සමාධිගත වෙන ගතියක් සමතේකට හිතපත් වෙන ගතියක් ආවොත් එදායේ හරිගිය සමාධියට හේතුකාරක වෙච්ච කාරණා හොඳට සිහිය තියාගෙන හිතත් සපෙලා දෙන්නේ කියන. මට මේක උනේ නෑවට පස්සේද? මට මේක උනේ සක්මන්ට පස්සේද? මට මේක උනේ කෑමට පස්සේද? මට මේක උනේ කොයි දිහාට බල්ලා වාඩි වෙනවද? කොයි භාවනා මධ්‍යස්ථානද? මේ ඔක්කොම කරුණු සමාධිය ඇතිවීමට නිමිති වෙනවා. ඒක නිසා මේ වගේ ගෙවම් කරද්දිත් ගෙවම් කරන වෙලාවේදී කලබල වෙන්න තියෙන හිත වෙනුවට මේක තමයි මාර්ගය මේක තමයි ප්‍රතිපදා කියලා එක දිහා බලාගෙන ඉන්නකොට හොඳ සංහිඳියාවක් ආවනම් ඒ සංහිඳියාව ඇති වෙන්න පසුබිම් වෙච්ච හැම සාධකයක්ම හිතේ තියාන ඒ ටික නැවත නැවත සප්පලා දෙන්න කියලා. සමාධිස්සච නිමිත්තක් ගායෝති. ඒ කියන්නේ මේ යන වැඩේට අපි උපස්ථාන කරන හැටි. අනුග්‍රහ කරන හැටි තමයි ඒ සඳහා ඕනේ දුරක් යන්නේ කියලා තියෙනවා. ඕන කැපකිරීමක් කරන්නයි කියලා තියෙනවා. ආස්වාද ප්‍රසවාසයේ හෝ ගත්ත අරමුණ ගෙවෙද්දිත් සංහිඳෙද්දිත් කලබලයකින් තොරව බලන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒකට අවශ්‍ය පහසුකම් ටික සලසලා දීම සක්කච්ඡාකාරිකම වශයෙන් උත් කියනවා. සප්පායකාරිකමේ තියෙන සමාධිෂ්ඨිත නිමිත්තක් ගාහියෝති කියලා විශේෂයෙන් පෙන්ලා දීලා තියෙනවා. Taman කරා මේක පැමිණුණා නම් ඒ පැමිණිච්ච ආකාරය නැවත නැවත වීම සඳහා ඒකට සුදු පාවඩ දාලා තොරම් බැඳලා එන්නකම් බලන් ඉන්නේ කියලා තියෙනවා බුලත් අතක් තියාගෙන දැන් එන්නේ කියලා වගේ. හරියට ඒක නිකන් ඒකට ප්‍රධාන අමුත්ත එනකන් ඒ තොරණ ගාව බලන් ඉන්න ගෙහිමියෙක් වාගේ ඒ නිමිත් ගෙවෙන තැන. නිමිත්ත ගෙවෙන තැන, ආනපන ගෙවෙන තැන හරියටම එලිපත්ත පැනලා ගෙට කොට වෙන තැන වගේ කොතෙන්ට එනකන් ආන ආනපන තිනද කොතෙන් යනකොට ඉවර වෙනවා. නැත්නම් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ කෙලවර තියා බලහිනකොට ප්‍රශ්වාසයේ අග කොච්චර යනකන් විඳින්න පුළුවන්ද කොතනින් එහාට ඒ චිත්තක්ෂණේ නැති වෙනවද කියලා. ඒ කියන්නේ එලිපත්ත පණිනවද කියන එක. ඒක කොච්චර කෙරුවත් එnde එnde එnde තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම තියුණු කරනා මිසක කවදාකවත් නන්නත්තර කරන්නේ නිසා සමාධිෂ්ඨ නිමිත්තක් ගායති බොජ්ජංගානංච අනුපවත්තනතායි කියලා කියනවා ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම තියෙන්නේ හරියට ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා බොජ්ජංග ධර්ම හතක් තියෙනවා ඒවා ඉන්ද්‍රිය ධර්ම වල තියෙන මැද සතිය දෙපැත්තේ තියෙන ධර්ම දෙක හිතුවක්කාර ධර්ම දෙකක් ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්ක සමබර වුණේ නැත්නම් අපි කැලයට අදිමු ප්‍රඥාව වැඩි වුණොත් මොන දේ සැක කරමින් තර්ක කරනවා ශ්‍රද්ධාව වැඩි වුණොත් දෙන ඕනේ ලණුවක් කනවා. වීරිය වැඩි වුණොත් භාවනා ඇවිස්සෙනවා. සමාධි වැඩි වුණොත් නින්දට වැටෙනවා. මෙන්න මේ වගේ සමබර භාවය කියලා කියන්නේ ධර්ම තිබුණට ඒවා එකලස් කරගන්න හැටි. අශ්වය පස් දෙනෙක් බැඳගෙන යන කරත් එක හතර දෙනෙක් බැඳගෙන යන කරත් එක අසාරෝහකයට බැරි නම් අශ්වය හතර දෙනාම පාරේ ගෙනියන්න උන් නන්නත්තර වෙනවා නම් එහාට මෙහාට ගමන බාධායි. ඒක තමයි මේ ඉන්ද්‍රිය මට්ටමේදී සද්ධාව තාම ඔලොමලයි. සද්ධා සමාධි ප්‍රඥාවත් එක්ක සමබර කරගන්න හැටි දන්නේ. ඒක වීරිය ඔලොමලයි. නින්ද ඔලොමලයි. ඉතින් මේ දෙන සම කරන්න ඕනේ මේ ඔක්කොම කරන්න පුළුවන් මැද තියෙන සතිය තමයි නිසා ඇඟිලි පහට සම කරලා පෙන්නවා සුලංගිල්ල සද්ධාහ විදිහටත් ප්‍රඥාව මාපට ඇඟිල්ල විදිහටත් වීරිය දබරගිල්ල විදිහටත් වෙදගිල්ල සමාධිය විදිහටත් මැදගිල්ල සතිය විදියට. ඒ නිසා දැනගන්න ඕනේ මේ අවුලක් ඇති වෙනවනම් පිටින් ආපේ ගන්න නෙවෙයි මේවා අතර සමබර භාවය නැතිකම. මේක සමහර වෙලාවට ඉන්ද්‍රියානම් ඒක රසතා කියන වචනෙම සඳහන් කර තියෙනවා. ඒ වගේම මේ ඉන්ද්‍රයන් සමකිරීමේ හැකියාව කියලා කියන්නේ විශාල සේවක හමුදාවක් හිටියට කෙනෙකුට ඒ සේවකයන් අතර වැඩිමහල්ලා ගුරුවරයා නැත්තම් නායකයා කියන දේ අහන්න නැත්තම් එතනම ආවුලක් තියෙනවා. සුළු ගාණක් හිටියත් හරියට විධානයට අනුව ක්‍රියාත්මක කරන සේවක කන්තිය හරි තැනකට යොමු කරන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම ටික පෙළ ගැස්වීමේදී ඒ බොජ්ජංග ධර්ම නැත්තම් මේ ඉන්ද්‍රිය ධර්ම සමබරකරනද යෝගාවචරය ඒක හරියට තමන්ගේම නිෂ්පාදනීය තත්ත්ව පාලනයකට ලක් කරනවා වගේ. ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එක වගේ. තමන්ම නිපදවුවට ඒව අතර සමබර භාවයේ දෙවැන්නේකට කරන්න බෑ. ඒ නිසා ඒක පිළිබඳ යෝගාවචරය මෙතනදී සැලකිලිමත් වෙන්න කියලා කියන බොජ්ජංග ධර්ම සමඩ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා මෙතනදී අභියෝග එන එක, ඒ කියන්නේ ජීවිතය පිළිබඳව, මානසිකත්වය පිළිබඳව, කායික සෞඛ්‍ය පිළිබඳව පුදුමාකාර අභියෝග එනවා. කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ඨපේති කියලා ඉඳ ගන්නකොට පරියන්කේ ඉඳ ගන්නකොට කියනවා මම බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ සරණ යනවා මගේ ශීලය ආවර්ජනය කරනවා කයත් ජීවිතයත් බුදුන්ට පූජා කරනවා කියලා එන ඕන දෙයකට කාය ජීවිත පිළිබඳව අපේක්ෂාවකින් තොරව ඒ උග්‍ර උණුසුම් තත්ත්ව උග්‍ර සීතල තත්ත්ව උග්‍ර කම්පන චංචල තත්ත්ව උග්‍ර නිශ්චල තත්ත්ව වලට එන්නකොටම දැනගන්න වෙනවා මේ බය කරන්න පුළය කරන්න පුළුවන් වෙන්නේ මාව මේ කය නැති කරයි කියලා ජීවිතේ නැති කරයි කියලා. ඒක දීලම පටන් ගන්න එකයි තියෙන්නේ. කය ජීවිත নিরপেক্ষව යනවයි කියලා කියන්නේ ඒ ਸਰවචනාසිකේ චතුරංග සමන්නාගත වීර්ය මේකේ සම් නහර ඇට ඉතුරු වෙන්නේ ඉතුරු ඒවා ලේමස් වියලෙන්නේ වියලේවා මම මේ ආසනේ මගේ પરමාර්ථය ඉෂ්ට කරගෙන මිසකම නැගිටින්නේ නැහැ කියලා එතන ගියාට පස්සේ ඒ කියන්නේ ධර්මයේ පෙළ ගැහිගෙන එනකොට මොනම හේතුවක් නිසාවත් මේ කය ගැන ජීවිත ගැන අපේක්ෂාවකින්තර ඉදිරියට යන්න නැත්නම් පුදන්න බලාගෙන යන ගතිය යෝගාවචරයගේ තියෙනවනම් ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ උද්ගත වෙච්චි නැත්නම් උත්සන්න වෙච්චි තත්වයන් වලට මුහුණ දීමෙන් තමයි තමන්ගේ ඉවසීමේ ශක්තිය වැඩෙන්නේ ප්‍රතිශක්තිය වැඩෙන්නේ ඒ වගේම දැරීමේ ශක්තිය වැඩෙන්නේ එචා ටික ටික ටික ටික මේක දැඩි කිරීමේ වැඩපිළිවෙලක් ඥාන වර්ධනයේදී සිදු වෙනවා දුක අවබෝධ වෙන්න වෙන්න වෙන්න පරාසය වැඩි වෙනවා විඳවන ප්‍රදේශේ ඒකට යන්න ඕනේ නම් කාය ජීවිත নিরপেক্ষ භාවය අවශ්‍ය කරනවා නමුත් අද යන ට්‍රෙන්ඩ් එකේ හැටියට බලනකොට මේ යෝගාවචරය බලාපොරොත්තු වෙන සප පහසුකම් දිහා බලනකොට සෝරි කියලා හිතෙනවා. මොනවාක්වත් නැතුව හරියටම මේ සියලු සප පහසුකම් දෙන භාවනා මධ්‍යස්ථානේ හරි ෂෝක් කියනවා. මේ මොකටද මේ හොලිඩේ කැම්ප්ස් ගන්න. භාවනා කරන්න නෙවෙයි. භාවනා කරන්න යන මනුස්සයා යන්න තියෙන්නේ තටා කියලා ඉන්න තියෙන ගෙදරින්. ආ යන්න බලාගන්න නෙවෙයි. මේක එහෙම නෙවෙයි. අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ පහසුකම් ටික ඔක්කොම තියෙනවා නම් ඒකට තමයි කට්ටි එකතු වෙලා කරන්න හදාගන්නේ. මොකද ਸਰුවචනසෙම කිව්වේ තපස්ස කියන වචනේ පාවිච්චි කරේ. එහෙම නැත්නම් ආතාප වීර්ය කෙලස් තවන්නා කෙලස් තවන වීර්ය කියන එක. එනිසා මෙව්ව හැඩ ගහන්න පුළුවන් දේවල් නෙවෙයි. සංකර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. කෙලස් කියන්නේ ඒ තරම්ම චපල දෙයක්. මායාකාරී දෙයක්. ඒක මූණට අහුණාට පස්සේ මේ කෙලස් දෙන ලනු කණ්ඩ යන්න නරකයි. අපිට තියෙන එකම දෙයයි පුදන්න කයයි ජීවිතයයි. ඒක සාසන වෙනුවෙන් පුදන්න ලෑස්ති වෙන්න ඕන. පිටුවට ගන්නෙ නෑ. බය වෙන්න එපා. ඒක නිකන් බය වෙන්න කියන්න තියෙන ඕනනම් ගනි. තමරස මොනක්වත් වෙන්නේ. වෙන්නේ මොකක්ද තමයි ආත්ම විශ්වාසයක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ අපිට මේ ආලවට්ටමක් කරනවා මායාවක් කරන්න හදනවා නේ උන්වහන්සේ මේක කරලා කියන්නේ. ධාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා කවුරුත් රවටන්න කියන කතාවක් නෙමෙයි. උන්වහන්සේලා මේක හරහා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා උඹට සමාජිකත්වයේ ඕනේ නම් සල්ලම් වෙන්න ඕන නම් මේ ගාන ගෙවන්න ඕන. ඒ නිසා ඉන්දිය ධර්ම මට්ටමේදී කාය ජීවිත নিরপেক্ষ භාවය කියන එක හොඳ පන්නරයක්. ඒකට යෝගාචරයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් මම දකිනවා. කවදාවත් චෝදනා කරන්නේ කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලන්නේ යම් තාක් යෝගාවචරයේ තව කෙනෙකුට චෝදනා කරනවා නම් අයිතිවාසිකම් ඉල්ලනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම තාම ඉන්දිය ධර්ම මට්ටමට භාවනාව ඇවිල්ලා නැහැ. නැත්තම් ආපු භාවනාව ඉස්සරහට යන්න ඕනකමක් නැහැ යෝගාවචරය. ඒකට වෙන හෝනියමක් නැහැ ඔච්චරමයි හෝනියම. මේ ශාප පහසුකම් ඉල්ලනවා මේ අයිතිවාසිකම් කතා කරනවා මේ චෝදනා කරනවා ඒවා ටික අයින් වුණාට පස්සේ යෝගාවචරය හොඳ ෂොක් ඇබ්සෝබර් තියෙන වාහනයක් වගේ ඕනේ පාරක දාගෙන යන්න පුළුවන්. කලබල නැහැ වාහනේ ටයරක වලක වැටෙනකොට පැසෙන්ජර්ස්ලාට වැටෙන්නේ නැහැ. ෂොක් එක ගන්නවා එච්චරයි. ආයේ ෂොක් එක කාටවත් දෙන්නේ නැහැ. එදි මේක තපසේ හොඳ ලක්ෂණයක් තමයි. ඒ කාය ජීවිත নিরপেক্ষ භාවය ඒක පේන තියෙන ටිකක් ඕනකට වැඩිය නාස්තික ප්‍රකාශයක් වගේ. නමුසරෝචනසේ ඇසිස් මස්ලේ දන් දීලා පාරමිතා විශාල වශයෙන් පුරලා ඒ තුන්වංශයට මහා කරුණාමිෂක මහා ප්‍රඥාව ඇති කරගන්න බැරි වුණා. මේ ජීවිතේ තමයි මහා ප්‍රඥාව ඇති කරන ඊට පස්සේ මිනිස්සුන්ට ප්‍රකාශ කළේ කං ඇත්තෝ අසත්වා ඇසත්තෝ දකිත්වා මෙන්න මාර්ගය. ඒ වගේම තමයි යනකොට කේල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා බැලන බැල්මින් කී හැකි මිනිස්සු යෝගාවචරයේදී කියලා. හැබැයි කවදාකවත් මේ කතාවල් අනුමැනීමට පාවිච්චි කරන්න එපා. ඒක අපිට කැපේ. ඒක හරි භයානකයි. නමුත් Taman මැනීමේදී අනුකම්පා විරහිතව Taman මේ අභියෝගයට ලක් කරනවා. කාය ජීවිත নিরপেক্ষව තත්තත අභිභුය්‍ය නෙක්ඛම්මේන කියලා කියනවා මේ සඳහා නෙක්ඛම්මය අතහැරීම උත්කෘෂ්ඨ මට්ටමේ පාත්තන්න කියනවා. ඒ කියන්නේ සීලයක ඉන්නවනම් හැම වෙලාවෙම අදි සීලයකට මට යන්න බැරි මොකද කියන්නේ කල්පනා කරන්න කියනවා. චිත්ත භාවනාවක ඉන්නවනම් මට මේට වැඩිය උග්‍ර චිත්ත භාවනාවට යන්න බැරියයි. මම ප්‍රඥා භාවනාවක ඉන්නවනම් මට උග්‍ර ප්‍රඥාවට නැත්තම් අජිත් ප්‍රඥාවට යන්න බැරියයි කියලා හැම වෙලාවෙම ප්‍රතිතද කරගන්න ආකල්පේ තියෙනවා. දැම්මට දැනටත් මේකත් ලොකු දෙයක්. අපේ අම්මලා තාත්තලාවත් මෙච්චර කරලා නැහැ කියලා නිකන් දැන් ඉන්න තත්ත්වයේ පිළිබඳ ඕනට වැඩිය ආඩම්බර වෙනවට වැඩිය මේිට වඩා හොඳ එකක් තියෙනවා. මම මේ හොඳේ සඳහා මේ වඩා හොඳ සඳහා මේ හොඳ අතාරින්න කැමතියි. ඉස්සරහට එන්න තියෙන වඩා හොඳ සඳහා මේ හොඳ අතාරින්න කැමතිද කියන එක අබිබුයනෙක්ම් මේන කියන එක සාමාන්‍ය පුංචි නෛෂ්ක්‍රමයක් නෙමෙයි මෙතන වෙන්නේ තමන්ගේ රුචි අරුචිකන් ටික පාවා දෙන එක. තමන්ගේ පෞෂත්ව ලක්ෂණ පවා ධර්මයේ නාමේ නැත්නම් ත්‍රිවිධ රත්නේ නාමේ සීලේ නාමේ ටික ටික ටික ටික නෛෂ්ක්‍රම්‍ය නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ ගීගය අතහරිනවා කියලා අපේ සාමාන්‍ය සම්මුති ලෝකේ කතා කරන්නේ නම් තමයි රුචර්චුකන් ටික දෙන්න එන්න එන්න එන්න මේ ප්‍රතිඵල දැක දැක දෙන්න කැමැතිද කියන එක ඒකම අන්තරාජ අබ්බෝසානේච කියන විදිහ මේ මේ ට්‍රෙන්ඩ් එක කඩා ගන්න එපයි කියන එකයි කියන්නේ. මේ විදිහට Tamanට මේ ධර්මයට පෑදිලා එනකොට ඕන දෙයක් දීලා කරන්න පුළුවන් ගතිය ආය හොද හොද මඩේ දාන්න එපා. ඒ ආපු වෙලාවේ ඒ රත් වෙච්ච වෙලාව යකඩ තලා ගන්නවා. ආයෙ නිවෙන්න තියලා ඉවරලා ආයෙ තරන ආයෙ රත් කරලා තරනවා වගේ. එහෙම නැත්නම් අර ගිනි ගන්න දණ්ඩේ ගිනි කූ ගා කූර ගාගෙන ගාගෙන යනකොට රත් වෙන වෙලාවේදී අද්ද කර දෙනවා කියලා පැත්තක තියලා ආයෙ ගහන්න යනකොට අර ඇති කරපු තාපේ නැහැ. අන්තරාජ අබ්බෝසානයේ අතරමඟ නතර කිරීමකින් තොරව අරගෙන යන්න පුළුවන් මේ ආධුනිකයා ගැන නෙවෙයි මේ කතා කරන්නේ. හදලා හදලා වෙලාවක ගැම්මෙන්න පටන් ගන්නවා. ඒ ආපු වෙලාවේදී ආයෙ පස්සටලා බලන්න එපා. අපපටිවාණිතාවේ එපා. සන්තුට්ඨීතාවේ එපා. අසන්තුට්ටි අපපටිවාණි හැරලා බලන්නෙත් නෑ ලැබිච්ච එක ගැන සතුටු වෙන්නෙත් නෑ ඊගාට එන්න තියෙන එක වෙනුවෙන් කුමද්ද කැපය කළ යුත්තේ අන්නේ කැප කරන මට්ටමේදී තමයි යෝගාවචරය මේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම ටික බලකවන්නේ එකම දෙයකටවත් පිටි මොනවත් ඕන කරන්නේ මෙතෙන් එනකොටම යෝගාචර තේනවා මට මේ මේ ප්‍රභවය තියෙනවා එහෙම නැත්නම් මේ භව්‍යයි කුසලතාවේ තියෙනවා මේ තරම් මට ධර්මය අනුග්‍රහ කරලා තියෙනවා මට තියෙන ධර්මයට අනුග්‍රහ කරන එකයි මේ ඉන්ද්‍රිය ධර්ම ටික ශක්තිමත් කරලා බල ධර්මයක් බවට පත් කරගන්න එකයි කරන්න තියෙන්නේ ඊට පස්සේ ඒගොල්ල තම තමන්ගේ ආයතන තම තමන්ගේ දෙපාර්තමේන්තු රන් කරන්න පටන් ගන්නවා. දුවන්න පටන් ගන්නවා. ඒ නිසා මේක හරි විචිත්‍ර තැනක්. ඒ නිසා මේ සම්මස්තර ඥාන අවස්ථාවේ ඉඳලා විපස්සනාවට යනකොට එහෙම නැත්නම් බල උද්‍යප්පේ ඥාන පැත්තට යනවා නැත්නම් මග්ගමග්ග ඥාන දර්ශනට යන්න ඉස්සර වෙලා යෝගාවචරය පුදුම විදිහට යුද්ධට ඉස්සලා කඩු ගන්නවා වගේ. හොඳට උපකරණ ටික ගාලා තියාගෙන ඉන්නවා. ඒ නිසා කියලා තියෙනවා යුද්ධෙදී කඩු ගන්න බෑ කියලා. ආවුද ඔක්කොම මුවාත් කරලා තියානින්න ඕන කොයි වෙලාවෙ යුද්ධය ඉදන ආපු ගමන් ගත්තා ගියා ඉවරයක් කළා තමයි එන්නේ. එහෙම නැතුව මේ හතුරට කියන්න බෑ පොඩ්ඩක් හිටපන් කඩුව ගන්න එනකන් කියලා බෙල්ල පාත් කරන හිටපන් කියලා එහෙම ඉන්න හතුරු නැහැ. දැකපු ගමන් අනුකම්පා විරහිතව අනුකම්ප මේ රාග ద్వේෂ මෝහෝ ඒ වගේ කෙලෙසෝ නීවරණ ධර්ම දැක්කට පස්සේ කිසිම තෙතක් අනුකම්පාවක් නැතුව ලේ පිට කපන්නේ. තමන්ගේ ආයුධ ටික කරගෙන ඉන්නවනම් තේරෙයි මේ ලෝකයේ ඒ වගේ වැඩකට මොන්නම බාධාවක්වත් නැහැ අපිට සංසාර බය කියන මේ සසර මෙතෙක් කාපු කෑමන සංසාර බය මතින් ඇතිවෙච්ච සද්ධාව තියෙනවනම් අපි කරන සෑම ප්‍රයත්නයකදීම වෙන්නේ මේ උපකරණ ටික තව තව තියුණු වෙන එකයි. මේ තියෙන කරන හැටි. ඒ කියන්නේ ඒකට මේ යෙදිලා කරන හැටි. නමුත් මේ භාවනා කරනවා කියලා කියන්නේ මෙතෙන්ට ආපු යෝගාවචරය කොහොම කරත් මේක තමයි නමුත් හුඟක් වෙලාවට වෙන්නේ අර හොද හොද මඩේ දෙමිලි. ටිකක් වෙලා කරලා ආය හතියනවා. මේකට කියනවා බෝධිලිමයි කියලා. බෝධිලිම ගොදුරු අල්ලන්න ගියාම මඟට ගිහලා ඔළුව ටිකක් පාත් කර කර ඉන්නවා. ආය රවුමක් කරනවා. ආය ඔළුව පාත් කරනවා. කදාගත් එකවර යන්නේ මේ ගොදුරට. ඒ පණ්ඩිත සාංශ කියන්නේ කැමලියන් යෝගීස්ලයි කියලා. වැඩේ කරගෙන යනකොටත් තේකක් බීලා යන්න එන්න ඕනේ. අසපය පොඩ්ඩක් සීතල කරගෙන එන්න ඕනේ. අර වැඩේ පැත්තට ගිහලා වෙන වැඩ වලට ගියාම අර තියෙන සීතල, අර තියෙන ගැම්ම, අර තියෙන පදම කැඩලා යනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව මේ ධර්මය අපිට අවස්ථාව දුන්න වෙලාවේදී වහාම ඒ කටයුත්ත කරගන්න එක අපේ ලොකු සංහසය අපවත් වෙන්න ඉස්සෙල්ලා ඒ දවස්වල මාසයකට බණක් කිය කිය හිටියා ඒ බණ දවසේ කොහොමාරි රෙකෝඩ් වුණේ නැහැ. ඒ දවස්වල තිබුණේ කැසට් ප්ලේයර්ස්. ඒකදී මොකෝම යෝගාචරේ වාඩිවුණාට පස්සේ කිව්වා මේ නමලා ඔක්කොමලා පුදුමාකාර අබිනිෂ්ක්‍මණය කරපු යැත්තෝ මම කියලා නෙවෙයි. ඔයත් ඇවිල්ලා කරන වැඩවලිමුත් අපිට හරි සන්තෝසයි. නමුත් එකයි මට කියන්න තියෙන්නේ මේ වෙළඳ පොළ දැක්කට පස්සේ වහාම ලාභේ උපදවා ගන්නයි කිව්වා වෙළඳ පොළ දැකලා උපයා ගන්න නැතුව පහු කරලා අනේ අතනදී බටු විකුණා ගත්තා නම් මට හොඳ ලාභයක් ගන්න තිබුණා නේ කියලා පශ්චාත්තාප වෙන වෙළඳ පිටසක් බාටපත් වෙන්න එපයි කිව්වා ධර්මය අපිට විවෘත වෙන වෙලාවේදී තවත් හැරිලා බලන්න එපා ඒ වෙලාවේදී ඒ පුදන්න බලාගෙන ඉදිරියට යනවා කියන්නේ ඒ යෝගාචර හොඳටම තේරෙනවා මේ ජීවිතය ඇතුළත මේ ਸਰවචනanse විස්තර කරපු මේ මාර්ගයේ නැත්නම් ප්‍රතිපදාවේ අපිට මේ ජීවිතය ඇතුළත වැඩක් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒකට ඒ ඒ එළඹෙන පෙළඹෙන ගතිය තියෙන විරුදාවලි නමක් තමයි යෝගාවචරය කියන්නේ. තපස්සරයයි කියලා කියන්නේ. භ්‍රමචාරී කියලා කියන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපි මේ ගත කරන ජීවිතයේ මේ භ්‍රමචාරිකමට, ඒ යෝගාවචරකමට, කෙලස්තාවන වීරියට තරම් වෙන දියුණුවක් හැම චිත්තක්ෂණයකම ලබන සුළු විදියට ගත කරනවා නම් අපිට ප්‍රශ්න අහන්න වෙන්නේ නැහැ. තාම මේ මේ සාසනේ තියෙනවද? තාම මේකේ සෝවාන් වෙන්න පුළුවන්ද? රහත් වෙන්න පුළුවන්ද කියන නෙවෙයි තියෙන්නේ. ඒ වෙලාවේ කළ යුත්තේ කරන්නේ. කරනකොට ඒක අර්ථ සිද්ධියටත් හේතු වෙනවා අනුන්ගේ අර්ථය සිද්ධ වෙනවා තමගේ කායික වාචික දුස්චරිත දුරුවන් කරන්න හේතු වෙනවා රාග දෝෂ මොහ ප්‍රහාණයට හේතු වෙනවා අයුවා කිය කියා වෙන්නේ නැහැ නමුත් මේ නොකිය කියවෙනවා චරවචනාසිකේ දේශනාවේ ඒ නිසා ආද ධර්ම දේශනාවේ කරුණොත් තම තමන්ට දහිතයක් ශක්තියක් ඵලයක් වෙනස වේවා ඉදිරියට තම තමන් වඩාගෙන තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම කසකවා ගන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.